හොඳයි අපි ධර්ම දේශනාව ආරම්භ කිරීමට කලින් සාදුකාරය පවත්වමු. සිල් සමාදන් වෙන්න බලාපොරොත්තු නැත්තෝ උප ආජීව වට්ටමක සීල සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. සිල් සමාදන් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් අපිට යන්න පුළුවන් බලාපොරොත්තු වෙනවා සිල් සමාදන් වෙන්න. දායකත්ව සීල් සමාදන් වෙනවද? දායක පිරිස සිල් සමාදන් වෙන්න කැමැතිද කියලා මම මෙහාන්නේ. හොඳයි අපි වෙනම් බණ පටන් ගමු ඈ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මින් පහීනේ බ්‍යන්ති කතේ සම්ති අදිචිත්ත මනුයුත්ත බික්ඛුනෝ මජ්ක්‍ධිමා උපක්ඛිලේසා කාම කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝ තමේසං සචේතකෝ භික්ඛු දබ්බ ජාතිකෝ විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති තී කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි <coughs> ධර්ම දේශනාව සඳහා ඊයේ ඉදිරිපත් කරගත්ත pāli පාඨයමයි නැත්නම් ඒ උද්ෘතයමයි අදත් ඉදිරිපත් කරගත්තේ ඒකෙන් ඊයේ කරපු ධර්ම දේශනාවේ ගත්ත පැත්තෙන් බලනකොට අපි කතා කරමින් හිටියේ <coughs> භාවනා කිරීමකට පෙළඹෙන පෙළඹිච්ච පිරිසකගේ හිතට එන මේ නීවරණ ධර්ම එක එකක් ආපුවාම ඒවා නැති කිරීමට දුරුවන් කිරීමට ඉවත් කිරීමට ගන්න උපක්‍රම පිළිබඳව. ඊ අපි ප්‍රධාන වශයෙන් ඒ කාමතණ්ණාව ව්‍යාපාදේ වගේ කියන කාම විතක්ක ව්‍යාපාද විතක්ක පිළිබඳව කොහොමද අසුව භාවනා පාවිච්චි කරන්නේ කොහොමද මෛත්‍රී භාවනා පාවිච්චි කරන්නේ කියන එක <clears throat> සාකච්ඡා කළා. එතකොට මේ නීවරණ මට්ටමින් පහළ වෙන ඒ කාමච්ඡන්ද කාම විතක්ක ව්‍යාපාද නැත්නම් ව්‍යාපාද විතක්ක සමත උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කිරීම තමයි ඒ අසුභ භාවනාවත් මෛත්‍රී භාවනාවත් යෙදෙන්නේ. ඊට එහා ගියාම සතිය තුලින්ම විපස්සනා තුලින්මත් ඒක සංසිඳවන්න පුළුවන් වෙනවා. අපි ඊයේ දවසේ උත්සාහ කරේ ඒ චතුරාර්යක භාවනාවල තියෙන අසුභ භාවනාවත් මෛත්‍රී භාවනාවත් පාවිච්චි කරන්න. ඉතින් මේ මේ සූත්‍රයේ මධ්‍යම උපක්ලේශ වශයෙන් පෙන්ලා දීලා තියෙන කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක. නමුත් මේ සාමාන්‍ය සූත්‍ර පිටකයේ අනිත් තැන් වල බලනකොට පරිඋත් ทาน කෙලෙස් වශයෙන් සඳහන් කරනකොට මේ නිවර්ණ ධර්ම පහක් සඳහන් වෙනවා. සමහර තැන්වල උදාහරණයක් වශයෙන් පටිසම්භිදා මාර්ගයේ ඒ නීවරණ ධර්ම හයකුත් සඳහන් වෙන තැන් තියෙනවා. නමුත් ඒක බහුල භාවිතේ නෑ බහුල භාවිතේ පංච නීවරණ වශයෙන් තමයි. නීයාවරණ හයක් වශයෙන් සඳහන් වෙනවා. ඒකම පිළිකිනව තමයි පංච නීවරණ. අර කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියනකොට අහුවෙන්නේ නැති නීවරණ වශයෙන් කියනකොට අහුවෙන ඉතුරු කොටස් සඳහා මේ සමත භාවනාවෙන් අපේ ශාසන ඉදිරිපත් කරලා තියෙන උපක්‍රම නැත්තම් ආරක්ෂක භාවනා ක්‍රමත් කීරු දෙනාගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරොත් හොඳයි කියන අදහසෙන් මම හිතුවා අද මේ තීන මිද්දේ කියන භාවනා කරනකොට එන නිදිමත සම්බන්ධයෙන් අපි ගත යුතු උපක්‍රම ගත යුතු භාවනාමය පිළියම් ගැන සාකච්ඡා කරමු කියලා. ඒ නීවරණ ගැන කියනකොට තුන්වෙනි නීවරණේ බොහෝ දෙනා දන්නවා මේ තීන මිද්දේ කියන එක තීනේ කියලා කියන්නේ කයේ සෝබේරි ගතිය, කම්මැලි ගතිය, කය කර්මණිය නැති ගතිය, මිද්දේ කියලා කියන්නේ හිතේ මිදිච්ච ගතිය. හිතේ ඇකිලිච්ච ගතිය. බටර් ටිකක් මිදුණා වගේ, කිරි ටිකක් මිදුණා වගේ ඒක පියුසුළු නැතුව ඇකිලෙන ගතිය තමයි මිද්දේ කියලා කියන්නේ. ඒ තීන මිද්දයේම බරපතල වීමෙන් තමයි නිදි මත හැදෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් භාවනා වැඩපිළිවෙලට ගියාම යම් වෙලාවක ඒ Tamanට ඕන කරන විවේකී ලැබිලා නිස්සද්ද භාවය ලැබිලා හොඳ ගුරුවරයෙකුත් හම්බ වෙලා කමටහනකුත් ලැබිලා කරදරයක් නැති වෙනකොට මේ නිදිමත ඇවිල්ලා අර සේරම ಗುಣ ටික මකලා දානවා. ඒ ಗುಣ සේරම අකාමකා දාන. ඒ නිසා නිදිමත එන්නේ අපේ ජීවිතයට අවශ්‍ය කරන කිසි අනෙකුත් අවශ්‍ය කරන ඔක්කොම හොඳ තත්ත්ව ලැබිලා කිසිම බාධාවක් නැති වෙලා. ඒක නිසා භාවනා ගුරුවරු අතර ආධ්‍යාත්මික ජීවිතයේ ඉන්න ප්‍රධානම හොරා විදිහට සඳහන් කරන්නේ නිදිමත. දත එකක්මක් බඩේ එකක්මක් බාහිර සාද්දයක් මොනවා හරි කියනවනම් නිදිමත එන්නේ. ඒ මොකක්වත් නැතුව ඔක්කොම හරියනකොට ඔන්න ටික වෙලාවක් යනකොට නිින්දට වැටෙන නිසා ඒක කල්යතුම සූදානම් වෙලා යන්න ඕන. මොකද නිදිමත හිත ආවට පස්සේ පිළියම් කරන්න බෑ. ඉතින් ඒක නිසා භාවනා මධ්‍යස්ථානවල මේක හුඟක් සමහරවල් කතා කරන්නේ ප්‍රසිද්ධියේ නමුත් කතා කළ යුතු මාතෘකාවක් ඒ මොකද භාවනා මධ්‍යස්ථානයක් සැලසුම් කරනකොට ඕනම කෙනෙක් නිස්සද්ද පරිසරයක් සීතල වාතාවරණයක් එතනින් ගියාම සැප ආසන ඔක්කොම භාවනා මධ්‍යස්ථානෙ දෙනවා සැලසුම් කරනකොට සකස් කරනවා සකස් කෙරුවට පස්සේ යම් කිසි කෙනෙක් ඒ නිදිමත පිළිබඳව ආબોධ කරන්නේ නැතුව ගියොත් අර තත්ත්වයට වැටෙනට පස්සේ නින්දට වැටිච්චාම අර ලැබෙච්ච වටිනා ක්ෂණ සම්පත්තිය නැති වෙන නිසා අනිත් එක ඒක එන්න පටන් ගත්තොත් ඒක ලේසිත් නෑ අයින් කරන එක. ඒ නිසා ඒකට ක්‍රමවේද අවශ්‍ය කරනවා. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් කියන්නේ භාවනාවකදී සමත වශයෙන් හිත යොදාන භාවනා කරනකොට හිත නිදිමත ගතිය දැනෙනවා නම් නිදිමතට යනවා නම් අරමුණත් එක්ක හොඳට කිට්ටු වෙලා ඒ නිදිමත ගතිය නැති කිරීමට අරමුණ මෙනෙහි කිරීමක් විතක්කය බලවත් කිරීමක් තමයි කරන්න නමුත් ඒක අපි නොදා හිතනවට වැඩිය ගොඩාක් ශක්තිය, වීරිය අවශ්‍ය කරන වැඩක් මේ මෙනෙහි කිරීම. ඒක හරියට ප්‍රමාණි දන්නේ නැතුව මෙනෙහි කළොත් ඕනෑමට වැඩිය මෙනෙහි කළොත් හිත ඇවිස්සෙන්න ඉඩ තියෙනවා. ඕන ප්‍රමාණයට මෙනෙහි නොවුනොත් නින්දට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හරියට මේ ප්‍රමාණකරණය සමතය සමාධිය සහ වීර්ය අතර මේ සමතුලිතතාවය බොහෝ විට අත්දැකීමෙන් කරබැලීමෙන් කලපුරුද්ද අනුව තමයි තීන්දුව කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේක හැම දිනෙක මතක තියාගන්න ඕනේ භාවනා කරනකොට ඒ විදිහේ හිත සීතල වේගන කම්මැලි වේගන යන ගතියක් තියෙනවනම් ඒ අරමුණම මෙනෙහි කරන උදාහරණයක් වශයෙන් කියනවනම් ඒ ආස්වාස ප්‍රසවාසයේ භාවනා කරන කෙනෙක් නම් ගන්න ආස්වාසය පාස ආස්වාසයේ ඉනවාත් එක්කම ආස්වාසයේ වශයෙන් නැත්තම් ගන්නවා කියලා හෝ නැත්තම් ඇතුල් වෙනවා කියලා හෝ මෙනෙහි කරනවා. පිට වෙනකොට ප්‍රස්වාසයේ වශයෙන් හෝ හෙලනවා කියලා වශයෙන් හෝ පිට කරනවා කියලා හෝ මෙනෙහි කරනවා. ඒකට පුංචි වචනයක් අපි පාවිච්චි කරන දිගදුර වචන මාලා පාවිච්චි කරන්නේ ගන්නවා හෙලනවා එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් මෙනෙහි කරනවා. ඉතින් මේ මෙනෙහි කරගෙන කරගෙන යනකොට හුඟක් කාලවට නිින්ද කිට්ටු කරනවා. අඩුයි කිට්ටු කළොත් කියනවා ළඟ ළඟ මෙනෙහි කරන්න කියලා. ඒක ආශ්වාසයක් දෙතුන් වතාවකට මෙනෙහි කරනවා. ඒක ප්‍රශ්වාසයක් දෙතුන් වතාවට මෙනෙහි කරනවා. එතකොට අර හිතේ රත් වෙන ගතියක් එනවා. හැබැයි ඉතින් හොඳට මතක තියාගන්න මෙනෙහි කරන්න වැඩි කරන්න වැඩි කරන්න සමාධිය කැඩෙනවා. සමාධිය ටිකක් අවුල් වෙනවා. ඒ සමාධිය එහෙම අවුල් නොකරගෙන මෙනෙහි නොකර හිටියොත් ඒ සමාධිය ලෙඩ සමාධියක් නිසා නින්දට හැලෙනවා. ඒක උදාහරණයක් වශයෙන් දෙන්නේ <clears throat> හෙලක කඳු භූමියක වවන කෙසෙල් වගාවක් ගත්තොත් ඒ කෙසෙල් වගාවේ කන මෝරගෙන එනකොට පල්ලමට ඇදගෙන වැටෙනවා ගහත් එක්කම. ගහකට වැටුනොත් කෙසෙල් කනමයි බිම වදින්නේ ඊට පස්සේ කෙසෙල් කන කුඩු පට්ටම් වෙනවා. කීරි වදින කුඩු පට්ටම් වෙනවා. ඉතින් එතකොට කෙසෙල් වගේ අස්සන්න ගොවියට ලැබෙන්නේ නැති නිසා ගොවියා කරන්නේ උණකත් එකක් හතරට බැඳලා කරුවක් ගන්න. උස්සා තබනවා. අනේ උස්සා තබන ගතිය තමයි උස්සාහ ලක්ෂණ වශයෙන් වීරිය පෙන්ලා දෙන්නේ අර කේල් කන බර වෙනකොට වැටෙන්නේ නැති වෙන්න කුණ්‍යක් ගන්නවා වගේ. ඒ වගේ තමයි සමාධියට හිත අරමුණකට වැටිලා සමාධිය බර වේගන එනකොට මේ මෙනෙහි කිරීම නැමැති උත්සාහය නැති වුනොත් ඒක ඇදගෙන වැටිලා ලේද සමාධියක් බාටපත් වෙලා නින්දට වැටෙන ඉඩ තියෙනවා. ඒ නිසා පරියංකේදී යම් කිසි කෙනෙකුට ඒ බතිය වැටෙනවනම් මේක වෙන්නේ සමාධිය හරියගෙන අරමුණ කී කීකරු වේගන ආණ්ඩු මට්ටු වේගන මේචල් වේගන එනකොට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ බව දැනගෙන හරියට වෙලාවට ප්‍රමාණවත් විදිහට මෙනෙහි කිරීම කරනවා කියලා කියන්නේ සූර භාවයකින් දිගන ගත යුතු දෙයක්. කිසි කෙනෙකුට කල්ැතුව කියලා දෙන්න බෑ මෙතනදි මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. කියන්න පුළුවන් සීතල ගතිය වැඩි වෙනවා නම් ඉක්මනට මෙනෙහි කරන්න. ඕනට වැඩි හිත ඇවිස්සෙනවා නම් හිමිට මෙනෙහි කරන්න. හරියට අවශ්‍ය මෙනෙහි කිරීම තේරුම් ගන්නේ අර්පණා සමාධිය කියන උපචාර සමාධියකට කරනකොට දසවිධ අර්පණා කෞශල්‍යයේදී පෙන්ලා දීලා තියෙනවා තදුපක විරිය වාහනතා කියලා ඒ ආචාර්යවරු ඒ තැනට ගැළපෙන වීරිය යොදවන එක. ගානට වීරිය පාත්තගෙන යන්න ඕනේ. ඒක හරියට ඔය තෙල් බේත් ඉඳින්න ගියාම හැලිය රත් වුණාට පස්සේ ඒ පදමක් තියෙනවා ඒ ගානට පදම රත් කරගෙන යන්න ඕනේ ඉතුරුලා ගියොත් තෙල් වල කහමදේ තෙල් කහ ඉතුරු වෙන්නේ තෙල පදම යන්නේ නැහැ. අඩුවෙන් දැම්මොත් තෙල් හැරිය හිඳෙන්නේ නැහැ. ඒක ඒක නිසා ළඟ ඉඳගෙන ඒලාට පතුරු ලී තියාගෙන ඉන්නේ ලොකු ලිය ඔබන්නේත් නැහැ ලිපට කෑල කෑල දම දම හරියට තෙල් ටික පවත්නවා. දැන් කාලේ කරන්නේ ගෑස් කුකරේ. ගෑස් කුකරේ ගානට මේ දැල්ල කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එතකොට ඒ බුසු බුසු බුසු බුසු ගාලා බුබුලු එක දෙකක් එනවා. නමුත් කවදාකවත් දැඩි වාෂ්පය යන්න දෙන්නෙත් නැහැ. ගින්න වහලා යන්න දෙන්නෙත් නැහැ. එතකොට එක්කෝ තෙල ගිනි ගන්න නැත්නම් උතුරනවා. ඉතින් ඒක ඔය අපේ ආරණ්‍ය වල මේ පාත්‍ර පුච්චනකොට ඔය පාත්‍ර කලු කරනකොට තල තෙල් අපි ගානකට කලු කර ගන්නවා තාර වගේ වෙනකොට ඒක කරන්න ගියාමත් ඔයාගේ හරියට ලිපේ ඒ ගින්දර ප්‍රමාණය තියාගෙන ඉන්නවා කියන එක බොහොම සැලකිල්ලෙන් කරන්න. මේ ඒ මේ වෙච්ච ගමන් එක්ක උතුරනවා එහෙම නැත්නම් ඒ වාෂ්පෙට ගින්දර ඇල්ලුවොත් නිවන්න බැරි මට්ටමට යනවා. අනිත් වගේ තමයි මේ භාවනාවේදී අරමුණ හොඳට කීකරු වෙලා යනකොට ඒ ඒ පදනමේම තියාන තව දුරටත් අරමුණ කීකරු වෙද්දී තරමුණත් තව දුරට අරමුණ සූක්ෂම වෙද්දී යෙදවිය යුතු වීරිය ප්‍රදේශය කියන එක හැප්පිලම තේරුම් ගන්න. එහෙම නැත්නම් කරලා අත්දැකීමෙම තේරුම් ගන්නවා. ඉතින් ඒක නිසා ඒ තදුපක විරිය වාහනතා කියනකොට මෙතන අදහස් කරන්නේ සමාධිය සහ වීරිය කියන චෛතසික දෙක සමබරව පවත්වාගෙන යන්න ඕනේ. මේ දෙක ස්වභාවයෙන් සමබර වෙන්නේ නැහැ. ඒකට එක දුර්ලකමක් පෙන්වන්න පුළුවන් යෝගාවචරය සාමාන්‍ය සමාධියට කැමති. ඉතින් සමාධිය වැඩි වෙච්චාම වීර්ය මෙනෙහි කරන ගත්තොත් අර සමාධිය හැලහැප්පෙයි කලබල වෙයි කියලා මෙනෙහි කිරීම ඉක්මනින් ඉල්ලලාස් කරගන්න. ඉෂකරත් පස්සේ අර සමාධිය ලෙඩ සමාධියක් බාටපත් වෙලා නින්දට වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට අර මහවර ආවිල්ලා චින සම්පත්‍ය උදුර ගන්න. ඒ වෙනකොට ඔක්කොම ලැබිලා තියෙන ගුරුවරයෙක් ලැබිලා උපදෙස් ලැබිලා සීතල පරිසරයක නිස්සද්දව කයේ ලෙඩක් නැතුව හිත ඇවිස්සෙන්නේ නැතුව ඔක්කොම තියෙනවා තමයි මේ හතුරා එන්නේ මේ මේ තීන මිද්දේ එන්නේ ඒක නිසා ඒකට ලෑස්තිලා යන්න ඕනේ ඉතින් මේ පරියංකයට යනකොට හිතේ මේ වාගේ වීර්ය ශක්තියක් තියාගෙන නියම වේලාවට මේ විතක්කය එහෙම නැත්නම් මේ මානසිකාරය එහෙම නැත්නම් මෙනෙහි කිරීම කරනවා කියන එක එතන එතන ওই තෙල් හැලියක් රත් කර ගන්නවා වගේ වැඩක්. නමුත් ඒක නිතර වෙනවා දන්නවා නම් Taman පරියන්කට යන්න ඉස්සරලා අන්නේ වීරිය Tamanගේ ඇතුළත තැම්පත් කර ගැනීම සඳහා අපේ තේරවාද ශාසනයේ ਸਰුවචනාංශ අපිට ඉදිරිපත් කරලා තියෙන ක්‍රමය තමයි සක්මන් භාවනාව. ඉතින් මම හිතුවාද සක්මන් භාවනාව පිළිබඳව ටිකක් අපි ඉස්සල දවසෙත් අපි කතා කරා. ඒකට තව මූලධර්ම කරුණු ටිකක් ත්‍රිපිටකයේ සඳහන් කරුණු ටිකක් ඉදිරිපත් කරලා තව බල ගන්නවලා තෙද ගන්නවන්නේ කියලා. ඒක ගැන කියනකොට මම නිතරම මතක් කරන දෙයක් තමයි ඒක ඇත්තටම අපේ අපවත් වෙච්චි ලොකු ස්වාමීන් වහන්සේගෙන් කටවචනෙන් අහපු දෙයක්. ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 92ක් ආයු වැළඳුවා. ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ ඒකට ප්‍රධානම හේතුව නිතරම අවශ්‍ය වෙලාවට සක්මන් කරන නිසයි කිය. අපේ ලොකු සානිෂ්තුලයි සරබාරුයි ඒ වුණාට හැකි හැම වෙලාවකම සක්මන් කරනවා. ඒ සක්මනේදී වයසට ගියාට පස්සේ සක්මන් කරන්න බැරි නිසා තරුණ ස්වාමීන් වහන්සේලාට කියලා ඇතුළත සක්මනේ පිටපැත්තේ ඇඳක් හයි කරන් දුණා. ඒකේ අත තියාගෙන තමයි සක්මන් කරන්නේ. පහු වෙනකොට පහු වෙනකොට ඒකත් බැරි වෙච්ච නිසා සක්මන මැද වැලක් ගැට ගහලා රෙදි වැලක් වගේ ආලම්බන රජු කියලා එකාතකින් ඒ වැලේ එලිලා අනික් අතින් අර අත්වලා අල්ලගෙන තමයි සක්මන් කරන්නේ. මේවා පැරණි සිංහල පැරණි අපේ ලංකාවෙත් දිනු කරලා තිබිච්ච සක්මන් ක්‍රම. මොකද උඟාක් ශාසනයකට වැදගත් වෙන්නේ තෙරුණාංශලා, මහා තෙරුණාංශලා, උන්වහන්සේලාගේ විවේක බුද්ධිය, සෞඛ්‍ය, මානසිකත්වය උඟාක් වෙලාට රෙන්නේ සක්මනේ. ඉතින් මේ සක්මන කරගන්න බැරි වුණොත් නොබෝ කලකින් ශරීරේ පිරෙනවා. ඉතින් මේක පිළිබඳව බොහෝම හිත සංවේග උපදවන කතාවක් ලොකු සංජේ වරක සඳහන් කරා ඒ ඒ කතා රසය පිළිබඳව මතක් කරන්නයි මේ මම කියන කාරණාව ඉස්මතු කරන්නයි මම මේ කියන්නේ මේ අතෝ අහලා තියෙනවා ඒ අජාසත් කුමාරයා රජකම ලබා ගැනීම සඳහා ඒ බිම්බිසාර රජුරුවන්ගෙන් ඉල්ලුවාට පස්සේ ආට යුව රජකම දුන්නා. නමුත් දේවදත්ත උපදේශයක් දුන්නා ඔය යෝරජකම කියලා කියන්නේ අතපල්ලේ වැටිච්ච එකක් කෙලින්ම රජකමම ඉල්ලපන් කියලා. ඉතින් ඊට පස්සේ බිම්බිසාර රජුට ඒකටත් එකඟ වුණා. එකඟ වුණාට පස්සේ කිව්වා දැන් මෙතෙක් කල රජ කෙරුවේ මෙයා එනිසා උඹ යම් අඩුපාඩුවක් එහෙම දැක්කොත් තාමත් ඔය බිම්බිසාර රජුරන්ට රැයන රාජ්‍ය බලයක් තියෙනවා. රට රට්ටුන්ගේ ආදරයක් අනුකම්පාවක් තියෙනවා. මෙයාව මිනිස්සුන්ට ආශ්‍රය තියන්න එපා. තිබ්බොත් එහෙම මිනිස්සු ඇසුරු කරලා උඹේ අඩුපාඩුවක් ආපු ගමන් අර පැත්තට මිනිස්සු හැරෙන්න ඉතිනවා කියන නිසා හිර කෙරුවා. හිර කෙරුවට පස්සේ කිව්වා දැන් මිනිස්සුන් නදෙන්න කොහොම හරි හැකි ඉක්මනින් මරලා දාන්නයි. දැන් මේ නැත්තම් උඹට පූර්ණ රාජ්‍ය බුද්ධ විදිහට හම් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒකට පිළියම් වශයෙන් කෙරුවේ කැමනදී අතහැරියා. ඉතින් ඒකෙදී මල්ලිකා මේ බිසුන් ආංශලායම කොහොමද කෙරුවේ කියන එක ඇඟේ ගාගෙන ගිහිල්ලා කොණ්ඩයස් යංගන ගිහිල්ලා පිළියම් කරා පස්සේ බලන් යන දෙක නතර කරා. නතර කරාට පස්සේ රාජ දූතයෝ එහෙම නැත්නම් ඔත්තුකාරයෝ යොදා බැලුවලු මේ කන්නේත් නැතුව මෙයා ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒතර බලනකොට මේ සක්මණ වැටලා තියෙන්නේ ගිජ්ජකුට පර්වතයේ පේන තැනක. ඉතින් රාජ්‍යරෝ බොහොම දුර්වලයි. ඉතින් අර සක්මණෙල්ලු යැපෙන්නේ එතකොට උඩ බලනකොට සරුවච්චන් වහන්සේ ගිජ්ජකුට පර්වතයේ උඩ සක්මන් කරනවා පේන නිසා පුදුම සද්ධාවකින් සක්මනේ යෙදিলা ගත කරන නිසා පුදුම පණක් එනවායි කියලා. ඕන කෙනෙක් බලන්න ඒ තද බල බඩගින්නක් ඇවිල්ලා තියෙන වෙලාවක බත් කණේක හොඳයි සාදාගින්නක් කියලා මම ඒකට එපයි කියන හදනව නෙවෙයි නමුත් කන විදියක් නැත්තම් හොඳට බලන්න මේ බඩගින්න තියෙන ලාකේ එහාට මෙහාට පොළවේ සක්මන් කරන සපත්තු සෙරපු නැතුව පුදුම විදියේ ශක්තියක් ඇඟට එන්න පටන් අර ගන්නවා මේ ඒක මේ ජවයක් නෙවෙයි ඇඟ නඩත්තු කරන ශක්තියක් එන්න පටන් ගන්නවා සක්මනේදී තනවැట్లా හිටියොත් එimhe හිත කම්මැලි වෙලා හිත නිකම්ම කටුකරෝසන හිතවිලි එනවා. සක්මන හොඳයි. ඉතින් මේ ඔත්තුකාරය හොඳටම බැලුවට පස්සේ දැක්කලු සක්මණෙන් තමයි පණ ගන්න කියලා. ඊට පස්සේ මේ පුරෝහිතයන් ඇහුවට පස්සේ කිව්වලු දැන් මේක නැත කරන මොකද කරන්නේ කකුල් දෙක පල්ලලා ලුණු දාන්න කිව්වා. ඊට පස්සේ රජු රුබිම දාලා මේ කකුල් දෙක පළලා ලුණු දැම්ම ලුණු දැම්මට පස්සේ ඒ කකුල් වන වෙනවා අනිත් එක ඇවිද ගන්න බෑ එතකොට ඒ තමන්ගේම පුතා මේ කරවන්නේ නිසා බිම්බිසාර රජුර කියන සෝවාන් වෙච්ච මේ ශ්‍රාවකෙක් අපි ලොකු ස්වාමීන් වහන්සේ කියනවා වාරු තුනක්වත් හිටියේ නෑයි කියලා අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ කියලා හරියට දවස් 7ක් එක දිගට ගිනි ගහලා ගිනි පා ගන්න හදන වගේ ගිනි මැලයකට අඟුරු දැලි නැතුව ගිනි දැලි නැතුව අඟුරුපත් වෙලා තියෙන වෙලාවක පිපිච්ච මලක් දැම්මොත් මොනව වෙයිද? අර ගිනි අඟුරු රොට ඒ වගේ මිලාන වෙලා ගියයි කියලා. ඒකෙන් පණ ගියයි කියලා. ඒ නිසා මරුවේ සක්මන් කරන්න නොදී. සක්මන් කරන්න දුන්නා නම් දිගට ඉන්නව නෙවෙයි මෙතනදී කාලයක් ඉන්න තිබුණා. ඒ තරමටම ඒ දුෂ්කර දුර්ල තත්ත්වවලදී ඇඟට පණ දෙන ගතියක් තියෙනවා සක්මනේ. ඉතින් ඒ අන්තිමට සෝසුසුම් හෙලලා සෝසුම් හෙලුවා කියලා කියන්නේ පුතා කෙන වෛර කරන්නත් බෑ. ගිනාපු කර්මයට මොනවත් කරන්න දෙයක්වත් නෑ. බුදුහාමුදුරුවෝ දිහා බල බල සක්මනේ උඩ බැල ඉඳගෙන අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ කියලා මිලාන වෙලා ගියයි කියලා. ඉතින් ඒකේ පේනවා මේ අවසාන වෙලාදී සක්මන කොච්චර උදව් කරනවද? ඒ වාගේම ලොකු ස්වාමීන් වහන්සේ කියපු කතාවක් මට මතක් වෙනවා. ඒ අටුවාවල යොදලා තියෙනවායි කියලා නියත විවරණ ලබන්නට uppatti ආත්මේ සුමේද තාපසව අම්මගේ පැත්තෙන් තාත්තගේ පැත්තෙන් හත්මුතු පරම්පරාවෙන් තියුණු බූදලේ දැකලා ඒව දොර දන් දීලා ගීලා තාපස පැවිද්දෙන් පැවිදිලා තියෙන. ඒකට සාසනයක් තිබිලා නැහැ. ශාසන පැවිද්දෙන් පැවිදි වෙලා ඉස්සල්ලාම් බල්ලා තියෙන්නේ මේ වතුර කඩක් අයිනේ එහෙම නැත්නම් ගඟක් අයිනේ වැලි තලාවක ඉඳ තියෙන තැනක කුටියක් නිර්මාණය කරන තිනවා වසන්. හොඳට අවුව තියෙන හොඳට හුලං වදින වතුරට යට වෙන්නේ නැති නමුත් වතුරට කිට්ටු තැනක කුටියක් නිර්මාණය කරලා තිනවා නිර්මාණය කරලා ඉවරනාට පස්සේ සක්මනක් තමයිලු හදලා තියෙන්නේ. එදා ඒ නියත විවරණ ලබන වෙලාවේදී හදපු සක්මනේ ප්‍රමාණ දිග බුදු වුණාට පස්සෙත් මතක තිබිලා තියෙනවා මම එදා හදපු සක්මනේ රියන් තුනක් පල් තිබුණා රියන් තියක් දිග තිබුණා ඒ සක්මන වටට රියනක උපචාරයක් තිබුණයි කියලා ඒකට පුදුමාකාර වටිනාකමක් දීලා තියෙනවා ඉතින් ඒ වගේ මහා බෝසතාණන් වහන්සේ වශයෙන් පාරමිතා පුරන කාලෙත් හැම වෙලාවෙදීම කුටියක් ගැන විතරක් නෙමෙයි හැදුවේ සක්මනක් ගැන තමයි ඒ නිසා මේ ලොකු ස්වාමීන් වහන්සේගේ උපදේශ සහිතව මේ කොටනගිලිය 1960 4 65 66 හදනකොට ඒ ලොකු සංස්කෘතික කුටිය වැසිකිලිය තියෙන්න ඕනේ. නමුත් ඇතුළත සක්මනයි පිට සක්මනයි දෙකක් ඕනේ. ඒ නිසා ලෝකෙටම අද භාවනා මධ්‍යස්ථාන වලට අවශ්‍ය කරන මූලික සැලැස්ම ගිහිලා තියෙන්නේ නිසන්වණේ. හැම කෙනෙක්ම මේක තමයි ආදර්ශයට ගන්නේ. ඉතින් බොහෝ දෙනා කියනවා මේ මේ ඒ තියෙන සැකස් සැකස්ම කඩන්න එපා. ඇතුළත සක්මට කොච්චර වේදම් කරත් මේ ඒ ගැන පැකිලෙන්න එපා. ඒක කොච්චර හොඳට හැදුවත් බාහිර සක්මනක් නැතුවත් බෑ. ඉතින් මේ දෙකෙන් පේන තියෙනවා ලැබුංගේවල් එකයි සක්මන් දෙකක් ඕනේ. වැයි කාලෙට එකයි ඉදොර කාලෙට එකයි. ඒ නිසා අපි මේ කොට නැගිල්ල හදද්දිත් අපිට තිබුණ විශාලම ප්‍රශ්න තමයි තාමත් තියෙන ප්‍රශ්න තමයි මේකට ඇති වෙන්න සක්මන් නැති. නමුත් මේ මට්ටමට හරි ගත්තේ විශාල පිරිසකගේ ඒ අත්ව තමයි ආනිසන්ත දන්නේත් නැතුව ඇති. නමුත් අපි කියලා කියලා කියලා කියලා ඒ සක්මන් හදවගත්ත නිසා යම් ප්‍රමාණයක් තියෙනවා. තාම අඩුපාඩු තියෙනවා. ඇතුලේ සක්මන් වල වැස්සොත් එහෙම කරගන්න විදියක් නැති ගතිය. නමුත් කොහොම හරි මේ භාවනා මධ්‍යස්ථානයක සක්මන් වල තියෙන වටිනාකම තිබුණා වගේම යෝගාවචරයත් Tamange යෝග ජීවිතයේ දුරදිග ගමනක් යනවනම් හොඳට මතක තියානින්න සමාධියෙන් නෙවෙයි පර්යංකයෙන් නෙවෙයි යෝග ජීවිතයක දිග ගමන තීන්දුව වෙන්නේ සක්මණෙන් සහ සතියෙන්. ඒ සතිය හොඳට තේරුම් ගන්න ඕනේ. ඒකම සක්මණ හොඳට තේරුම් ගන්න තියෙනවා. ඉතින් සරුවචන් වහන්සේත් හැම වෙලාවෙදීම වස් කාලේ මාස 3 ගත කරාට පස්සේ චාරිකාවේ වඩින එක ස්වභාවයි. ඒ චාරිකා જાති තුනක් අටුවාවේ සඳහන් කරලා තියෙනවා දීර්ඝ චාරිකා, මධ්‍යම චාරිකා සහ කෙටි චාරිකා කියලා. කෙටි චාරිකාව මාස 6කට සීමා වෙනවා. දීර්ඝ චාරිකාව මාස 9ක් වෙනවා. ඒ දෙකේ මැද තියෙනවට මධ්‍යම චාරිකා කියනවා. කියන්නේ වස් සමාදන් වස් පවාරණය කරපු දවසේ ඉඳලා ඊගාව වස් සමාදාන වෙනකම්ම සංචාරය කරනවන එක දීර්ඝ වෙනවා. නමුත් ඒ ඉතනත් නතරලා ඉඳලා කල්ැතු ඇවිල්ලා වස් සමාදන් වෙන වෙනකොට කෙටි චාරිකා වෙනවා. ඉතින් ඒ බවට යනකොට ආනන්ද හාමුදුරුව පසු පස්චිම බුද්ධ ශාසනයේ බුදුහාමුදුරන්ට පස්තායකෙක් වශයෙන් කටයුතු කරනකොට දැනගන්න වෙනවලු පිරිසට කියන්න බුදුහාමුදුරත් එක්ක පිටිපස්සේ චාරිකාව යනවනම් දිග ගමනකට ගමන් මල්ල සාක්ෂි කර ගන්නවද කෙටි ගමනකට ගමන් මලු සකස් කර ගන්නවද බොහෝම සුළු ප්‍රදේශයක් අරගෙන තමයි ගමනට බහින්නේ. ඒක තීන්දුව කරන්නේ දීර්ඝ ගමනකට ඉස්සලා නම් සරුවචන් වහන්සේ දවස් 3කට කලින් සක්මන ටිකක් වැඩිපුර කරනවා කියලා. ඇඟ සකස් කරන්නේ දීර්ඝ ගමනකට සක්මණෙන් තමයි. එතකොට ආනන්ද හැමදෙරෝ දන්නවා මේ පාර සරුවචනසේ දීර්ඝ සක්මණකට යනවා කියලා කට්ටියට කියනවා එහෙනම් දීර්ඝ ගමනකට යන්න කියලා. ඒ තරමටම මේ බරපතල වැඩකට බරපතල ගමනකට යන්න කලින් ඇඟ සූදානම් කිරීමේ කටයුත්ත මේ සක්මණෙන් කියනවා. මේක දැන් කාලේ දොස්තර මහත්තයගෙන් ඇහුවනම් කියන්නේ විටමින් B12 එක ගන්නයි කියලා කියනවා. මේ විවිධ පරිසර තත්ත්වයන් සහ විවිධ කාලගුණික තත්ත්වයන් වලට ඇඟ සකස් කරන්න. ඒ වගේම හරක් ගාලක ඉන්න හරකෙකුට යම් කිසි රසායනික බෙහෙතක් දෙන්න ඉස්සරලා උගේ ඇඟ ඒ රසායනිකය ගන්න බාර කරන්න ඉස්ස බාර බාර ගන්න බාට සකස් කරන්නේ උට විටමින් B12 ඉන්ජෙක්ෂන් එකක් දීලා තමයි. ඒක දුන්නාට පස්සේ ඇඟ කර්මන්නේ වෙනවා. ඒ රසායනික ද්‍රව්‍ය වලට හෝ ආහාර වෙනසකට හෝ ඍතු වෙනසකට හෝ කාලගුණ වෙනසකට දරා ගැනීමේ ශක්තිය එන්නේ ඒ ඒ විටමින් එකේ. එන්නේ විටමින් එක තමයි අපට තියෙන්නේ මේ සක්මන් භාවනාව. ඉතින් උඟ දෙනෙක් කැමති විටමින් වලට මොකද ඒක කවුන්ටරෙන් ගන්න පුළුවන් ලේසි කියලා. නැතිටදී බොහොම ලේසි මේ වැඩේ. මයි පොළොව මහී කාන්තාව මත සපත්තු සරෙප්පු දාන්න නැතුව ඇවිදිනකොට ওই විටමින් එක එනවා. ඇවිල්ලා ඇඟ සකස් කරනවා මේ දිග ගමනකට. ඒ නිසා සරුවච්චන් වහන්සේ අංගුත්තර නිකාය පංචක නිපාතේ චංකමානිසංස සූත්‍රය සඳහන් කරනකොට ඉස්ලාම සක්මනේ ආනිසංස වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ අද්ධානක් අමෝ හෝති පධානක් අමෝ. දීර්ඝ ගමනකට දීර්ඝ ගමනක එන ඒ දුෂ්කරතා ඉවසා සිටීමේ ඉවසීමේ ශක්තිය එන්නේ සක්මනේ. අද්ධාන ගමන කියලා කියන්නේ දීර්ඝ ගමන කියන එක. අද්ධාන මග්ග කියලා කියන්නේ දීර්ඝ මාර්ගය කියන එකයි. ඉතින් මේ වාගේ දැන් කාලේ වගේ ආසියන්තරාවෙන්වත් කෝච්චියෙන්වත් බස් එකක්වත් නෙවෙයිනේ පයින්මනේ. අන්නේ දිග යන පයින් යන ගමනකදී අද රෑ මෙතන නිදාගත්තා හෙට ඒ නිදි පොලේ නැහැ. හෙට වෙන නිදි පොලක. අනිත් දවසේ ඊට එකක කොයි වෙලාවෙ පිටලැලක් උඩ නිදා ගන්න වෙයිද? පිදුරු මඩුවක පුදියා ගන්න වෙයිද? වලං මඩුවක පුදියන්න වෙයිද කියන දාන. කොයි එකට ගියත් ඒකට සූදානම් කරන්නේ දීර්ඝ ගමනකදී අතරමඟ ලෙඩ වෙන්නේ නැතුව ගමන කෙලවර කරන්න පුළුවන් ශක්තිය ආරම්භ දෙන්නේ සක්මන් මාර්ගය. යන පධානක්කම කියලා කියන්නේ මේ භාවනා ජීවිතය කියන ප්‍රධාන පධාන් වීර්ය කියලා. පධාන ගර කියලා කියන්නේ භාවනා ශාලාවට. භාවනාවෙත් ඒ වගේ තමයි දුර ගමනක් යන්න වෙනවා. අතරමඟදී සැප වේදනා, දුක් වේදනා, පශ්චාත්තාව, දියුණු, නොදියුණු ගොඩක් එනවා. ආනේ සෑම දෙයකදීම ඉවසාදරා සිටීමේ ශක්තිය ප්‍රධානීය ක්ෂමය කම කියලා කියන්නේ කමති කියලා කියන්නේ ඉවසනවා කියන එකයි. දුර මේ ගමන ඉවසන්න පුළුවන් වෙන්නේ සමාධියෙන් හෝ පරියන්කෙන් නෙවෙයි. සක්මන් කළා සත්‍යමත් වෙනවා. නිසා කෙනෙකුට ඕනේ නම් මේ සංසාර ගමනේ අන කෙලවරක් නොපෙන සංසාර ගමනේ ඉදී ඉන්න අපි භාවනා ගමනකින් ගඟ දිගේ ඉහළට පීනන ගමනකින් මේක කඩාගන්න අතරමඟ නතර නොකරනම් සක්මන කෙරෙන්න. අද්ධහනක් අමෝ හෝති පදහනක් අමෝ. ඊගාවට අසිතේ පීතේක අසිතම් පීතං කායිතං සායිතං සම්මා පරිණාමං ගච්ඡන්ත. යමක් යම් කිසි ආහාරයක් Taman ගත්තනම් කෑ යුතු බිය යුතු වැළඳිය යුතු යම් ආහාරයක් ඒ දේ හොඳට දිරවන්නේ සක්මන් කළොත් පමණයි. සක්මන් කෙරුවේ නැත්නම් ඒ ආහාරය බාඩට බඩට බරක් වෙනවා. ඒ නිසා සක්මන් දාණයෙන් පස්සේ හොඳට සක්මන් කරන්නයි කියලා තියෙනවා. එතකොට අල්පාබාධ වෙනවා. ආබාධ අඩු කරනවා. ඉතින් අද තියෙන ගොඩාක් රෝග වලට ප්‍රධාන හේතුව මොකද්ද? අපේ මේ අතුල් පතුල් දෙක ව්‍යායාම වෙන්නේ නැති නිසා. අපි දැන් බොත්තම් තද කරනවා, අනම්මනම් කරනවා මිසක්කා ක්‍රියාවක් නැහැ. ව්‍යායාම නැහැ. ඉතින් අර සම්බාහන විද්‍යාවේදී හොඳට තේරෙනවා මේ අපේ මුළු ඇඟේම තියෙන ඉඳුරංගේ නිල පිටලා තියෙන අතුල්පතුල් වල. අපි හොඳට අතපය වේවලා මහන්සි වෙනවා නම් ඒ අතුල්පතුල් නිතරම සම්බාහන වෙනවා. එතකොට අඟ ඇතුලේ තියෙන ඉන්ද්‍රියන් හොඳට සම්බාහණේ සිද්ධ වෙනවා. සම්පහන්සනේ සිද්ධ වෙනවා. ඉතින් ඒව වෙන්නේ නැත්නම් ඒ ඉඳුරන් වල ඇතුලේ විවිධාකාර විශේෂ එකතු වෙන පටන් අර ගන්නවා. ඒතුම විවිධ නම් වලින් හඳුනන ලෙඩවල තියෙන්නේ ඒව තමයි. ඒක නිසා අතුල් දෙක වැඩ කරන එක තමයි ඔය අතින් වැඩ කිරීමේදී කරන්නේ පතුල් දෙක වැඩ කරන එක තමයි සක්මන් කිරීමේදී කරන්නේ. ඒ නිසා ඒ සක්මන් කරන එකේදී මතක තියාගන්න ඕනේ ඇවිදින පොළව රළු වෙන්න. ඇවිදින පොළව තනිනම් අපි මේ ලේ වකේ දිහාට කවදාකවත් සම්භාහනයක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒක අඟල් භාගයක විතර වැලි තලාවක් තියන්න කියලා තියෙනවා. අඩිය තියෙනකොට විලුඹත් ඇඟිලි පැත්තත් විතරක් නෙවෙයි මේ වැලි මේ ලේවකේ දිහාටත් පොඩි මේ කිචි කැවීම පොඩි තල්ලුවක් පොඩි මිරිකා හැරීමක් සිද්ධ වෙනවා නම් හොඳයි. සමහරලාට මුහුදු වැල්ලේ ඇවිදිනකොට එරෙන වැඩිකම දුර්ලයි. එතකොට ඇවිදින්න බෑ වැඩිපුර. ඒ නිසා මේ කියන්නේ අඟල් භාගයක විතර වැල්ලේ ඇවිදිනකොට තමයි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් කලකට මේ ලංකාව වගේ රටවල් වල මේ උණු සමශීතෝෂ්ණ කාලගුණ එක කරන්න පුළුවන්. ඔව් සීත රටවල් වල එහෙමනම් හරිම අමාරුයි. කවදාකවත් මේ කකුල් දෙක මේ ස්වභාවික විදියට පොළවේ ඇදී තියන්න බෑ. හිතියත් ඔය අඩු ගන්න මේස් දාන්න ඕනේ. එහෙම නැත්නම් සපත්තු දාන්න. මේ සපත්තුවක් දාපුවා වෙන්නේ මොකද්ද? හැමදාම එකම අච්චුවේ තියෙන්නේ. එතකොට තද වෙනවා. තද වෙනව නැතිව යන්නේම නැහැ. ඒ නිසා සක්මන් කරනකොට කියන්නේ අල්පාබාධයේ පිනිස මේ මහා පොළවේ. ඒක සඳහා මේ තන නිල්ලකුත් හොඳයි. එහෙම නැත්නම් වැලි එක තමයි හොඳම. ගෙවල් ඇතුලේ කරන්න සිද්ධ වෙනවා නම් කියනවා අඩු ගන්න ලනු පැදුරක් වගේ දාලා ඒ රළු ගතිය දැනෙන්න අරින්නේ කියලා. ඉතින් එතකොට ඒ සක්මන් කරනකොට හොඳට තේරෙනවා මුළු ඇඟම ඒ සම්බාහන වෙන ගතිය. ඉතින් ඒ වගේම අර කෑමෙන් පස්සේ සක්මන් කරනකොට කෑයුත් කෑපු දේවල් හොඳට දිරවන්න පටන් අර ගන්නවා. අල්පාබාධ වෙනවා. ඒ වගේම මේ ආනිසංස හතරට වැඩිය ਸਰවචාන්සේ සඳහන් කරන තියෙනවා චංකමාදිගතෝ සමාධි චිරට්ටිචිකෝ හෝති කියලා. ඒ කියන්නේ අපි සක්මන් කරනකොට හිතෙන්නේ ගොඩක් වෙලාවට සතියයි වැඩෙන්නේ සමාධි පැත්ත අඩුයි වීරිය පැත්ත වැඩි වුණාට හොඳට සක්මන් කරගෙන කරගෙන ගිහිල්ලා ඒ සක්මන් මාළු හොඳට yaadුන්නොත් තේරෙන්න පටන් ගන්නවා ටික වෙලාවකින් ඉබේ කර දෙන්නා වගේ සක්මන සිද්ධ වෙනවා. එතකොට යම් ප්‍රමාණික සමාධියක් එනවා. ඒ සමාධිය රූප පෙනුණයි කියලා කැඩෙන්නේ නැහැ. සද්ද ඇහුණයි කියලා කැඩෙන්නේ නැහැ. හිතවිලි ආවයි කියලා කැඩෙන්නේ නැහැ. ඒ නිසා ඒක පොළවේ ගහ ගහ වැඩ ගන්න පුළුවන් සමාධියක් එන්නේ. අන්න එවැනි සමාධියකින් කියලා වාඩි වුණොත් වාඩි වෙච්ච ගමම අර ගිනාපු සමාධියේ තියෙන සමාධි ශක්තිය පරියන්කේට කෙලින්ම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක නිසා වාඩි වෙලා ඉන්න සමාධිය නම් ඇත්ත දෙක අරපු ගමන් කැඩලා යනවා. කකුල් දෙක දිග අරපු ගමන් කැඩලා යනවා. මොකද ඒක වහගෙන ගත්ත සමාධිය. මේකේම නැහැ. සක්මණේ ගන්න සමාධිය ඇස් ඇරලා තියෙන්නේ. චේතනාපූර්වක ක්‍රියාත්මක වෙනවා. බලන්නෙත් එක තැනම නෙවෙයි වම් කකුල බලන එක වෙලාවක දකුණු කකුල බලන එක වෙලාවක ඒ නිසා බොහොම අභියෝගශීලී. සෙල්ලක්කාරයි සක්මණේන සමාධිය. ඒක ගත්තට පස්සේ ඒක හැල හැප්පෙනාට මොනක්වත් වෙන්නේ නැහැ. චිරට්ටි ටිකයි කියලා කියන්නේ බොහෝ වෙලා පවතිනවා. විවිධ විෂමතාය වලට මුහුණ දෙනවා. ඒ නිසා ඒකෙන් ගිහිල්ලා පරියංගකට ගියොත් පරියංගයේ බොහෝ විට අර හිතවිලි සද්ද ඒක කොහොමදත් වේදනාවල සෑහෙන වෙනසක් ඇති කළ දෙනවා. හොඳට ඉඳගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. තවත් ඒකම කියන්න පුළුවන්. ඒ සක්මන් කරලා ගන්න සමාධිය එදිනෙදා වැඩවලට බොහොම කිට්ටුයි. පරියන්කේ ඉන්නකොට හරි සැකයක් එනවා. ඉතින් මෙහෙමනම් පුළුවන් ගෙදර ගියාම කොහොමද? චේතනාපූර්වක කරනකොට කොහොමද? විවිධ වැඩ කරනකොට කොහොමද කියලා ලොකු ප්‍රශ්නයක් එනවා. නමුත් යම් කිසි කෙනෙක් මේ සක්මණේ සමාධිය ගත්තොත් අපි මෙතන ඉඳලා අතෙන්ට යනකොට නාන්න යනවා, කන්න යනවා, කඩේ යනවා කියන ඉවයිදී අපිට පුළුවන් ටික දුරක් යනකම් ඒක සක්මනක් කරගන්න. හැබැයි ඒකෙදී ඉතින් පොඩි පොඩි අනුග්‍රහ වුණ කරනවා. මොකද තව කෙනෙක් එක්ක කතා කර කර යනකොට මේක අමාරුයි. ඒ වගේම පිට කෙනෙක්ගේ අවධානයට ලක් වෙනකොට අමාරුයි. ඒ නිසා තමන්ගේ වේගෙන් තමන් තනියම යනකොට නම් ගමනක් වුණා සක්මක් කරගන්න පුළුවන්. එතකොට මේ සතිය සක්මනේ ගන්න සතිය එදින්දා වැඩවලටත් යොදන්න පුළුවන්. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ සක්මනේ ආනිසංස ටික මේ ආකාරයෙන් තේරුම් අරගත්තොත් හොඳට තේරෙයි අපේ ජීවිතයේ වෙන යම් යම් අෂ්ටෝක ධර්මයේ කම්පන චංචල තියෙනවානේ. තද බල ලාභ, තද බල පාඩු, තද බල ප්‍රශංසා, තද බල නිന്ദා, තද බල දුක්, තද බල සැප ආදි වශයෙන් මේ අෂ්ටලෝක ධර්ම කරුණු වෙනකොට එව්වයිදී පරියන්කේ අමාරු. පරියන්කේ බොහොම නිකන් සුළුසුළුකට අහුණා වගේ. සුනාමයට අහුණා වගේ. නමුත් ඒ වෙලාවේදී සක්මනට අච්චර රැල්ල ගහන්නේ. සක්මනේ කීකරු කරගත්තට පස්සේ පැහැදිලිවම ගිහිල්ලා පරියන්කයට යන්න පුළුවන්. එහෙම නැත්නම් එදිනෙදා වැඩක් කරන්න හරි පුළුවන් වෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට ඔය විද්‍යාඥයෝ යම් යම් අභියෝගතාවට ලක් වෙලා ඒගොල්ලෝ මේකට පිළියම් මොකද්ද කියලා ඉඳගෙන ප්‍රස්තාර කළා නෙවෙයි හුඟක් දේවල් හොයාගෙන තියෙන්නේ නිකන් ඇවිදින ගම. නිකන් එහාට මෙහාට යන ගම එයාට තේරලා තේරෙනවා ඒක පාට අර හිත විවේක වෙන ගතියක් තියෙනවා. ඒ දක්පම් කරනකොට පරියන්කේදී වගේ සමාධියට බර වෙන ගතිය නෙමෙයි හිත විවේකයි. බාහිර යම් යම් ප්‍රශ්න තියේදී ඒ කටයුත්ත වෙන්න නිසා. ඒක නිසා හිත නිර්මාණශීලීත්වයක් වඩනවා. ප්‍රගතිශීලීත්වයක් වඩනවා. අභියෝගශීලී දේවල් වලට ලෑස්ති කරන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් ඉතින් අවාසනාවක් වෙලා තියෙන්නේ අර කාර්යබාල ජීවිත ගත කරන හුඟ දෙනෙක් හිතනවා නිකන් සක්මන් කිරීම කාලේ නාස්ති කිරීමක් ඊට වැඩිය නිවන් දකින්න පුළුවන් වෙන්නේ පරියන්කේ තමයි කියලා. අර සමාධියේ තියෙන ආශාව වැඩිකම නිසා සක්මන අව탁සිරු කරනවා. වෙන්නේ මොකද්ද? සමාධිය හැදෙනකොට සමාධිය ලෙඩ වෙලා නිදට වැටෙනවා. ඒ නිසා සක්මණේ ආනිසංස දන්න කෙනා එහෙම සමාධියටම මුල් තැන දීලා කටයුතු කරන සතියට මුල් තැන දීලා සක්මණේ ඇති කරගන්න සමාධිය ඇති කරගත්තා නම් ඒක පරියන්කටත් උදව් කරනවා එදිනදා වැඩටත් උදව් කරනවා. ඒ නිසා සක්මණ හොඳට තේරුම් අරගන්න ඕනේ. ඒ තේරුම් ගත්තොත් යෝග ජීවිතේ ගොඩක් කල් පවත්වන්න පුළුවන්. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ පැවිදි වෙලා ආරණ්‍ය ගත ඉන්න කෙනෙකුට නම් ජීවිතයේ Tamanට ඕන විදිහට සකස් කරගෙන සක්වන පරියන්ගේ කරන්න පුළුවන්. නමුත් උඟ දෙනෙක් ආපහු ගියාට පස්සේ තියෙන මේට වැඩිය කාර්යබහුල ජීවිත. ඒකට තියෙන හොඳම ලක්ෂණය හොඳම පුහුණුව තමයි මේ සක්මන හොඳට තේරුම් ගන්න. ඒක හරි සෞඛ්‍ය වඩවනවා, දීර්ඝායුෂ කරනවා, ඊගාටෙන පරියන්කේ සමාධිය හොඳට ඇති කරලා දෙනවා. අෂ්ටලෝක ධර්මයේන කම්පන වලට මේ දරා සිටීමේ ශක්තියක් ඇති කරලා දෙනවා. අනිත් එකක් තමයි ඉතින් මේ බුද්ධ ආගමේ බෞද්ධ භාවනා ක්‍රමයක් වශයෙන් පමණමයි සක්මන තියෙන වෙන කිසිම ආගමක් කතා කරන්නේ වෙන හැම ආගමෙම භාවනා ක්‍රම තියෙනවා. නමුත් මේ සක්මන කතා කරන්නේ. ඒක නිසා හොඳට මතක තියාගෙන ඒකට අවශ්‍ය ආදරය දක්වන්න අවශ්‍ය කාලය දෙන්න. එතකොට අර නිින්දේ එන ප්‍රශ්නත් අඩු වෙනවා. දෙවෙනි එක තමයි හිතවිලි බහුල විතක්ක බහුල චරිතවලට පරියන්කයට යන්න බෑ. ගිය ගමන්ම මීවැද්දෙක්ගේ ඔළුවට මීමැසි පොදියක් කරකෙන්නා වගේ මේක සම්පූර්ණ වලාකුලක් වගේ ඔළුව අවුල් වෙන්න පටන් ගන්නවා. රූප දකින්න නැතිකොට සද්ද අහන්න නැතිකොට එන්න පටන් ගන්නවා. ඒ වෙනාට සක්මනට ගියාම ඔය ඒ ඒ අවුල එච්චර ඉන්නේ මොකද අර පය තියෙනක හොඳට දැනෙන නිසා සාමාන්‍ය හිතවිලි චීදිත්තනත් යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකේ ආනිසංශ දැනගෙන හොඳට හිත වම වශයෙන් දකුණ වශයෙන් වම වශයෙන් දකුණ වශයෙන් මෙනෙහි කරමින් නිකන් රේල් පීල්ලක් උඩ ඇවිදිනා වගේ තනියේ දණ්ඩක යනවා වගේ කඹේ ඇවිදිනා වගේ යන්න පටන් අරගත්තොත් විශේෂයෙන්ම අර හිතවිලි බහුලකම පර්යංකේදී පීඩා විඳපේ කරන්න මේක හොඳට තේරෙනවා සක්මන ගොරෝසු නිසා පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් පවත්වාගෙන යන ගමන් විශේෂයෙන්ම සක්මන මැදදී තේරුම් ගන්න පුළුවන් හිතවිලි නැතුවම නෙවෙයි නමුත් ඒක යටකපත් කරන තලාව බාගෙන සක්මනේ පවත්වන්න පුළුවන්. ඉතින් එහෙම කෙනා සැකහිතලා හරි පරිේශන තෘෂ්ණාවෙන් හරි දැම්මට හිතවිලි තියනවා නේද කියලා හිතවිලි දිහා බලපු ගමන් හිතවිලි ගොඩ වෙනවා. හිතවිලි නිකන් එක දිගට වැලට යන්න පටන් ගන්නවා හිතවිලි වල පටලැවෙන. නෑ නෑ මට හිතවිලි තිබිච්චව ඒක නෙමෙයි මම මේ පියවරේම හිත තියාන යනවා කිව්වොත් හිතවිලි පැත්තකට වෙලා පියවර පවත්වන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ පාඩම අරමුණට සක්මණේ ඉඳන් වම දකුණට අවධානය ආදරය සාදර වෙලා කෙරුවොත් හිතවිලි තල්ලු වෙනවා. හිතවිලි ගැන කලබල වුණොත් හිතවිලි රැල් බැඳෙනවා, වැල් බැඳෙනවා, පටලැවෙනවා. පියවර අමතක වෙනවා. ඒක හුඟ දෙනෙක් අත්දකින්නේ සක්මනේ මැදදී කෙලවරේදී අමාරුයි. පරියංකයට වැඩිය සක්මනේදී අත්දකින්න. ඉතින් ඒක නිසා උපක්‍රමශීලී වේක කරන්ට ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ලෙඩක් දුකක් ඇති උනායි කියලා හිතමු. බරපතල ලෙඩක් ඇවිල්ලා අපිට අවශ්‍ය වෙලාවට ඉඳගෙන කාලසටහන කරන්න බැරි නම් ඒ ලෙඩේ සුව වෙන වෙලාවේදී සක්මන් කිරීමෙන් ලෙසුවේ අත්‍ක්මන් වෙනවා. භාවනා නොකිරුවා කියලා ලැජ්ජාවක් එන්නේ නැහැ. ඒ අර බුරුමේ ඉන්න ස්වාමීන් වහන්සේ නමක් තමයි මතක් කළේ කියනකොට සක්මන ගැන කියනකොට උඟා පොඩි දරුවෝ තාම භාවනාවට හුරු වෙලා නැහැ. එහෙනම් බොහොම සෙල්ලක්කාර ක්‍රීඩා වයසේ ඉන්න ළමයින්ට භාවනා උගන්වනවා නම් වැඩි හිටියෝ සක්මන් කරන ගමන් පිටිපස්සේ අඬ ගහන යන්නේ කියලා. ඉතින් කතා කර කර ඇඟිල්ල එල්ලිලා එහාට මෙහාට සක්මන් කරනවා. ඉඳගෙන ඉන්න බෑ යාට. ඉඳගෙන ඉන්න තව ඇඟ හුරු වෙලා නැහැ. සක්මන කියලා දුන්නොත් අල්ල ගන්න පුළුවන් ගතියක් තියෙනවා. අනිත් වගේ මේ සක්මනේ හරියට ආනිසංශ තියෙනවා. ඒකේ ගොඩාක් අත්විති වීදි යන පැති තියෙනවා. ඒ කිය ඒවක් කරගෙන කරන යනකොට Tamanට ඒ ක්‍රම සහ විදි ක්‍රමක්‍රමයෙන් එන්න පටන් අර ගන්නවා. ඒක නිසා මේ සක්මණ පුංචි කළ සලකන්න එපා. කාර්ය බහුල වුණයි කියලා සක්මණ පුංචි කළ සලකන්න එපා. එතකොට අර නිින්දෙන් චීන මිද්දෙන් වෙන හානිය නැත කරන්න පුළුවන්. ඒ නිසා බෞද්ධ භාවනා ක්‍රමයක් විදිහට තීන මිද්දේට හොඳ උත්තරයක් මේ සක්මණේ තියෙන බව මතක තියාගන්න. ඊ ගාවට මට හිතුණා මේ උද්ධච්ච කුක්කුච්ච කියන අතීතයේ පිළිබඳ පශ්චාත්තාප වීම සහ අනාගතයේ පිළිබඳව හිත තිගැස්සෙන ගතිය. ඒ වගේ සැක උපදවන ගතිය මෙව්වත් අර හිත ඇවිස්සෙන ගති වශයෙන් අපි කියන හිත පිට යාම වශයෙන් නැත්තම් හිතවිලි වශයෙන් තමයි අපි සලකන්නේ. ඉතින් ඒක ආපුවම සද්දාව සෑහෙන්න පිරිනවා. සැකේ කියලා කියන්නේම පිරිසිදුම සද්ධාවේ අනිත් පැත්ත. ඒ වගේම මේ අතීත අතීතය අනුව දුවන හිතින් ඇතිවන පශ්චාත්තාපේ සහ අනාගත සලසුන්නිත හිත තිගැස්සීම ඒ හිත බොහොම ශද්ධාව පිරිහෙන එහෙම නැත්නම් Tamanටම Taman අව탁සීරු කරන ඒ හිතවිලි තියෙන කෙනත් ඒක දැනගන්න එක ඕන තමයි. මේක තමයි මේ අතීත හිත, මේ අනාගත හිත, මේ සැක හිත කියලා තේරුම් අරගන්න ඕනේ. සමත උපක්‍රමයක් වශයෙන් ඒකට නිකන් පොදුවේ කියන්න පුළුවන් බුද්ධානුස්සති භාවනා වගේ එකකින් ඒ වගේ වෙලාවල් වලට සැහැණ පිළියම් කරන්න පුළුවන්. ඒ මොකද සාරුවත්ඥන් වහන්සේ තමන්ගේ ඒ බෝධි සම්භාර පුරනකොට බණ භාවනා කරනකොට කිසිම ගුරුවරෙක් හිටියේ නැහැ. භාවනා මධ්‍යස්ථානයේ සිව්පස දායකයෝ නැහැ. කවුරක්වත් නැහැ. ස්වයම්බූව මේක කරේ පුදුමාකාර තමම බුදු වෙමි බුදු කරවන්නෙමි මම ඊතර වන්නෙමි ඊතර කරවන්නෙමි මම ශාන්ත වන්නෙමි අනික් අය ශාන්ත කරවන්නෙමි කියන පුදුමාකාර අදිෂ්ඨාන ශක්තියකි. ඉතින් ඒක අදිෂ්ඨාන ශක්තියේ බලය නිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ බුදුහාමුදුරන්ගේ බුද්ධත්වය සද්ධාවෙන් පිළිගන්නවා නම් සැකය එනකොටම දෙගිඩි හිත එනකොටම ඒ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගත්තාම ඒ දෙගිඩියා හිත වෙනුවට අභියෝගශීලී හිතක් අදිෂ්ඨාන සාගත හිතක් චිත්ත ශක්තියක් ඉදිරියට යන්න පුළුවන් ගතියක් එනවා. ඒක නිසා බුදු කෙනෙක් මේ බුද්ධ කෘත්‍යයක් කරනකොට මොන තරම් ඒ වගේ අදිෂ්ඨාන ශක්තියින්ද කටයුතු කරේ කියන එක සිහිපත් කරනකොට අපි මේ සැක උපදවන්නේ මේ කය ලෙඩ වෙයි කියලා. එහෙම නැත්නම් පාඩුවක් වෙයි කියලා. එහෙම නැත්නම් අල්ලපු ගෙදෙට්ට දරුවන්ට නෑ දෑයින්ට මොනවාරි වෙයි කියලා කොහෙදෝ යන එකක්. <coughs> ඒ වගේ දෙයක් කළා බුදුහාමුදුරුවෝ එහෙම වැඩේ නොකර හිටියානම් මේකත් ශූන්‍ය කල්පයක් වෙනවා බුද්ධ කල්පයක් වෙන්නේ. ඒ නිසා ඒ වගේ සැක සංකා එනකොට නිතර මතක තියාගන්න කියලා කියනවා වඩලනද බුදු ගුණයක්. ඒ බුදු ගුණේ වඩනකොටත් මේ මතක් කරන්න කියන්නේ ඒක අපි සාමාන්‍යයෙන් ඔය බුද්ධ ජයන්තියේ ඉස්සල්ලා හැම ලංකාවේ තිබුණු ක්‍රමේ ඒ කාලේ විපස්සනාවක් තිබුණේ නැහැ. පුළු පුළුවන් ඇත්තෝ කරේ මේ නවගුණ වල අරගෙන නවාරාදී බුදුගුණ මෙනෙහි කරන එක තමයි. ඒ කාලේ ආරණ්‍ය වාසී උස්සස්ම ස්වාමීන් වහන්සේලාත් කරලා තියෙන ඉච්චරයි. ඒකවත් නොකරපු ඇත්තෝ වැඩියි. ඒ ගැන පරිශන කරපු ලොකු ස්වාමීන් වහන්සේ ඒ 1911 12 13 14 ඒ වයසේ 20 30 කාලෙදී හොයාගෙන ගිය කෙනෙක් වශයෙන් සටහන් තියලා තියෙනවා කිසිම තැනක තිබිලා නැහැ විපස්සනා ක්‍රමයක් හෝ ආනාපානෙ වගේ දිගන ගමන බුද්ධානුස්සතිය වගේ තමයි තිබිලා තියෙන්නේ. ඒ සාරේ කාලෙත් කිරුවේ ඔය නවආරාධි බුදු ගුණේ තමයි. ඉතින් දැන්ුණත් සරුවචනාංශේ විචින් අනුමත කරපු බුදු ගුණ භාවනාව තමයි ඒ නවආරාධි බුදු ගුණය. ඒකෙදී ඒ බුද්ධාලම්බන ප්‍රීතිය නැත්තම් බුදු බුදු ගුණ සීපත් කරලා කරන ඒ භාවනාව කරනකොට හුඟාක් වෙලාවට කියනවා Tamanට හොඳට හිත පහදින ප්‍රසන්න කරවන බුදුමැදුරකට හෝ බුදු පිළිමයක් ළඟට යන්නේ කියලා. ගිහිල්ලා ඒ බුදු පිළිමේ දැකලා ඒකට මලක් පහන පූජා කරලා ගෞරව කරලා වන්දනා කරලා ඇද්දක වහගෙන ඒ බුදුරජාන් වහන්සේගේ නවරාදී බුදු ගුණ සීපත් කරනවා එතනම ඉඳගෙන හෝ සුදුසු තැනකට ගිහිල්ලා. මෙනෙහි කරනකොට ඉස්සල්ලාම අපි කරන්නේ නිකන් මේ කටපාඩමට විතරයි. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ වශයෙන් ඉහළට පහට කරන්න කියනවා. ඒක yaadීගෙන එනවනම් ඒක දිගට කියන්න පුළුවන් ගතිය තියෙනවනම් එක එක වචනයක තියෙන අර්ථය ගන්නයි. දැන් මේ කාලේ හරියට ඒකට පොත්පත්තු ගහිලා තියෙනවා. උගාවක් භාවනා මධ්‍යස්ථානවල මාස ගණන් පුරුදු කරනවා. බුදුගුණ මෙනෙහි කරනවා. ඊට පස්සේ ඒ අර්ථ ගත්තට පස්සේ අරහං ගුණය ගත්තොත් එහෙම අරහං කියලා කියන්නේ ආර්ය කියන පදයෙන් ආපු නාම පදයක්. ආර්ය කියලා කියන්නේ සුදුසක්. බුදුහාමුදුරෝ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පූජාවට සුදුසක්. ඕනෙම මේ පූජා භාණ්ඩයක් පූජා කරන්න සුදුසා ඒ බුදුහාමුදුරන්ගේ සුදුසුකම ලැබුණේ හිත පිවිතුරු නිසා හිත කලවම් නැති නිසා. <clears throat> දැන් අපි බුදුහාමරගේ මෙපිට ඉන්න ඇත්තෝ සලකා බලනකොට මූලික මනුස්ස හිත නම් බුදුහාමරගේ හිතයි අපේ හිතයි සමානයි. නමුත් අපේ හිත කලවම්. අපේ හිත කියන කෙලෙසිලයි කියන. ඉතින් කෙලෙසිච්ච ටික නික්ලේශී ටික වෙන් කර ගන්න බැරි නිසා අපි හැමදාම ගොම වාජනයේට කිරි දෝනවා. කිරි වාජනයේට ගොම දානවා. ඉතින් දැන් මට කිරියක ගුණයක් එන්නේ නැහැ. ඒ නිසා අපිට යම් කිසි දවසක පුළුවන් නම් ඒ කිරි ටික වෙනමයි ගොම ටික වෙනමයි කියලා දැනගත්තොත් අපිට පෙනෙයි ඒ කිරි කලයක් එලෙසන්ට ගොම කඳුලක් ඇති. අපේ භාජනයේ තියෙන ගොම කලයක තියෙන කිරි කඳුලක් නෙවෙයි කිරි භාජනයක තියෙන ගොම කඳුලක්. අපිට සිද්ධ වෙන්නේ අර ගොම ටික පොඩ්ඩක් අයින් කරගන්න එක. ඉතින් ඒක නිසා මේ අපි එක ගුණයක් කරන මේ කතා කරන්නේ අරහං කියන ගුණය ගත්තොත් මේ කලවම වෙන් කරගන්න එක. උදාහරණයක් වශයෙන් කියනවනම් ඔය අනුරාධපුර පැත්තේ වගේ ඒ මිරිස් වවන ගොවියෝ වේලිච්ච මිරිසට කඩනවා නම් ඒ මිරිස හොඳට ඉදිනකම් කියලා තමයි කඩන්නේ. නමුත් ඒ කඩන මිනිස්සුන්ගේ මේක නිසා සමහරලාට නිල්ල ගහලා තිනකොට රඹ පාට වෙලා තියෙන කරලත් කඩන හොඳට දිච්ච කරලත් කඩන දවස් තුනකට සැරයක් තමයි මිරිස් කඩන්නේ. ඒ කඩලිවල වේලුවාට පස්සේ අර කඩන වෙලාවේ හොඳටම ඉඳලා තිබුණ නැතිව සමහර විට අවුවට අහුනොත් නම් රතුපතන නැත්නම් කළු තලා වැටෙනවා. ඉතින් ඒ නිසා තලලා මිරිස් වේලා ගත්තට පස්සේ සමහරක බොහොම ලස්සන දිලිසෙන රතු පාටට තියෙන සමහරව කළු තලා වැටලා සමහරව කැඩිලා සමහර කරවල සම්පූර්ණයි. ඉතින් මේක තොගේට සලකනකොට මේවා සේරම විකුණනවා. නමුත් හරියට වෙලා ගන්න පුළුවන් නම් මේකේ grade 1 කියලා හොඳ රතු පාට කැඩිච්ච නැති කරල් ටික වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ දෙකට කැඩිච්ච නැති අවවර්ණ කරස් කරටි ගන්න බලන තුන්වෙනි එකට කැඩිච්චි කඩ වෙච්ච වගේ වෙන් කරන්න පුළුවන්. වෙන් කරලා ගත්තොත් අර කැඩිච්ච ඊවතෝගයක් ගන්නවා වගේ දෙගුණයක් තුන්ගුණයක් ගෙවන්න ඕනේ නම්බර එකේ මිරිස් ගන්න. ඉන්සත් තෝරන මනසට සෑහෙන ලාභයක් තියෙනවා. ඉතින් ගොවියා මොකද කරන්නේ මේකට වෙලා නැහැ කියලා තොගේ පිටින් ඒ කාට හරි දුන්නාට පස්සේ ඒ මනුස්සයා ගෙදර ගිහිල්ලා හොඳට වේලා වෙන් කර තැබය ගැනීමෙන් හොඳින් නරක වෙන් කර ගැනීමෙන් සෑහෙන ලාභයක් ලබනවා. ඉතින් අපිටත් තියෙන්නේ අපි මිරිස් ගොවියා වෙනවද එහෙම නැත්නම් මිරිස් සොරන නම්බර 1 2 3 අඳුරන කෙනෙක් බාටපත් වෙනවද කියලා අපේ හිතේ නික්ලේශී කොච්චරක් ප්‍රදේශයක් තියෙනවද? කෙලසිච් එක කොච්චර ප්‍රදේශයක් තියෙනවද කියලා මෙන්න මේ දෙක පොඩ්ඩක් වෙන් කර ගැනීමට බුදු ගුණේ වාංගු කරන එකයි අපි බුද්ධානුස්සති භාවනාවෙන් කරන්නේ. විශේෂයෙන්ම අරහං ගුණය අරගෙන කරනකොට. එතකොට කරන්න තියෙන්නේ අපි ඉස්සල්ලාම බුදු ගුණ කටපාඩමින් කියලා දෙක අරහය කියලා කියලා කියන්නේ සුදුස්ස කියන බව තේරුම් අරගෙන ඒ සුදුසු උනේ පිවිතුරු වෙච්ච නිසා. මම නුසුදුසු වෙන්නේ කලවම් නිසා. මගේ තියෙන කෙලෙස් භරිත ගති නිසා. ඒ නිසා වාඩි වෙලා වචනේ කටපාඩමක් තියෙනවා. අර්ථයක් තේරුම් අරගෙන මගේ හිත බුදු ගුණයෙන් පිටතට නොයාවා. බුදු ගුණයේම පිවිතුරු වේවා කියලා අරහං අරහං අරහං අරහං අරහං අරහං කියලා වෙන කිසිම හිතවිල්ලකට වෙන කිසි වේදනාවකට සද්දකට නොතබා එක දිගට හිත අරහං කියන ගුණේ පැවතුනොත් බුදු ගුණයක් අපේ හිතට වදිනවා. කෙලසෙන් නැති තාක්කල් අරහං කියන ගුණේ නොකෙලසි පවතින තාක්කල් හිත පිවිතුරු වෙනවා. එතකොට ටික වේලාවක් යනකොට තමයි තේරෙන පටන් ගන්නවා මේක තෙද ගැන්වෙනවයි කියලා. බුදුහාමුදුරන්ගේ අපිට හම්බෙන දෙයක් නෙමෙයි. අපේ හිතේ තියෙනවා මේක කලවමේ අපි අරහං කියන ගුණය සිහිපත් කිරීමෙන් වෙන හිතවලට ඉන්න නොතිබීමෙන් හිත තප්පර ගානකට විනාඩි ගානකට විවිතුරුව පවත්වාගෙන ගැනීමෙන් හිතේ කර්මන්නේ ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒක දිගින් දිගට දිගින් දිගට යන්න පටන් අරගත්තොත් මුළු කම්පන වේගෙම තමන්ගේ මුළු ශරීරෙම సంతානෙම කම්පන වේගෙම ටික ටික ටික ටික බුදු ගුණෙන් ආරූඪ වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ආරෝපණගත වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ විදිහට බුදු ගුණේ නිතර නිතර නිතර නිතර වඩලා පුරුදු කරපු කෙනෙක් ඉන්නවනම් ඒක බුද්ධ ස්තූපයක් කියලා කියනවා. බුදුහාමුදුර වෙනින් හදපු ස්තූපයක් වාගේ. පූජාර්ය වස්තුවක් වඩටපත් වෙනවා. නමුත් ඒකේ කෙරෙන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ ආර්යහත් ගුණේ සීපත් කරගෙන ඒක ඉස්සරහින් තියාගෙන වෙන නන්නත්තර හිතිවිලට ඉඩ දෙන්නේ නැතුව බුදුහාමුදුරකේ සද්ධාවෙන් අරහං අරහං අරහං අරහං කියලා අර නව ගුණ ආදී බුදු ගුණ වලින් Tamanට ගැළපෙන එකක් අරගෙන ඒකෙම හිත හසුරවන්න. හසුරුන්ට හසුරුන්ට හසුරුනකොට ඒ අර අපේ හිතේ තියෙන අර නිටතර හිත පිට යන දවල් හීනමවන ඇතුළත කතා කරන නානා ප්‍රකාර හිතවිලි නැති වෙලා එක දිගට පිරිසුදු ධාරාවක් විදියට බුදු ගුණේ එන්න පටන් අර ගන්නකොට ඒකේ තුල තියෙන මේ පිවිතුරුකම බුදු ගුණය Tamanට තේරුනේ නැත්නම් කොච්චර කල් බුද්ධහනුති භාවනා කරත් ලොකු රස වෙනසක් වෙන්නේ ඒ විදියට භාවනා කරවත් ඇති වැරද්දක් නැහැ ඒකට කියනවා මේ කාමාවචර කුසල් සඳහා බුදු ගුණ වඩනවා කියලා. යම් කිසි කෙනෙක් හරියටම වචනේ තේරුම් අරගෙන ඒකම වඩලා චිත්ත වීදි රාශියක් විනාඩි රාශියක් එක දිගටම බුද්ධානුස්සති භාවනාවේ කියලා තෙද ගන්නුනොත් ඒකට කියනවා රූපාවචර ධානය සඳහා භාවනා කරනවා කියලා. බුද්ධානුස්සති භාවනාවේ යන්න පුළුවන් උපචාර සමාධිසක් පමණයි. ඒ මොකද බුදු ගුණය කියන එක සීමා කරන්න බැරි නිසා. නමුත් ඉතින් ගියාට පස්සේ මුළු సంతානෙම ඒ බුදු ගුණෙන් තෙමුණා වාගේ, පෙඟුණා වාගේ තමයි තේරෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා අර ඇලිමැලි ගතිය ඉන්නේ. පසර දාන ගතිය ඉන්නේ. මේකට කියන්නේ සම්පහන්සනේ කියන වචනේ. සම්පහන්සනේ තියෙන උත්තරේ තමයි මේ හාමුදුරුවෝ බණ කියනකොට මේ වටාත්තක් අතේ තියාගෙන ඉන්නේ. හුලං වද ගන්න ඕන නම්, වේශ දැනනවනම් වටාත්ත හොල්ලනකොට හුලං වදිනවා. ඒ එතකොට වෙන්නේ අර තිබුණ දාඩිය ගතිය නැති වෙලා සම්පහන්සනයක් සිද්ධ වෙනවා. අනේ සම්පහන්සන කෘත්‍යය තමයි බුද්ධ බුද්ධානුස්සති භාවනාවෙන් කරන්නේ. එතකොට අර ජීවිතයේ ඇති වෙන සැක අතීතානුධාවන හිත නිසා ඇති වෙන පශ්චාත්තාව අනාගත පටිකංකරේ නිසා ඇති වෙන ස්ටිගස් ගති කම්පර චංචල වෙන ගති මට්ටම් කරලා නැවතත් මූල කර්මස්ථානට යන්න හිත කීකරු කරලා දෙනවා. ඉතින් ඒක ඇත්තටම කියනවනම් මේ බුද්ධානුස්සති භාවනාව මේ වගේ ආනාපාන සති භාවනාවේ ප්‍රධාන දෙයක් කරන කෙනෙකුට ලොකුම ප්‍රායෝගික අර්ථයක් තියෙනවා. යම් විදියකට හිත කීකරු කරගන්න බැරි තරම් සැක උපදවනවනම් බුද්ධ අනුසතිය දාලා ඒකට තමයි කලින් පුරුදු කරලා තියෙන්න ඕනේ. දාලා කරගත්තට පස්සේ හිත බුද්ධහලම්බන ප්‍රීතිය ආවට පස්සේ ආයේ ආනාපානට යන්න පුළුවන්. එමෙ නැති ඇත්ත ගෙවල් දොරවල් කරන කරන කියන්නේ භාවනාවට ප්‍රධාන කර්මස්ථානට ආධාරකයක් වශයෙන් මේ සාමාන්‍ය බුද්ධානුස්සති භාවනා කරන. ඒකට සුද්ධ සමතයක් සඳහා මෙතෙන්දී ඕනනම් විපස්සනාවට පාදක කරගන්නත් පුළුවන්. ඒ නිසා මේ අරහන් ගුණය ගන්න පුළුවන් විජ්ජාචාර ගුණ ආදී ඒ සෑම ගුණයක්ම ගන්න පුළුවන්. ඉතින් මගේ මම බුද්ධ ධනුස්තිකේ මේ දවස්වලට වැඩිය මං හුවක් මට මතකයි ඒ ජීව ඉන්න කාලේ බුද්ධ ධනුස්තික කරනකොට මට වැටහුණේම මේ පුරුෂ ධම්ම සාර්ථි ගුණේ. ඒ මොකද මම ඒ තරම්ම අදම්ම්‍ය පුරුෂයෙක් ඒ කාලේ මොන්නම දෙනෙක්වත් කිව්වට අහන්නේ නැහැ. මොන්නම දෙයක් කිව්වත් විරුද්ධ වෙනවා. මොනවා වුණත් කිව්වත් හිතෙන් හරි විරුද්ධ වෙනවා. ඒකේ එනම් මෙහෙම වෙන්න බැරිද කියලා ඕකමයි එන්නේ මට. නමුත් මේ විදිහට කියලා දුන්නාට පස්සේ බුදුගුණ නමේ බලාන යනකොට මට හිතුණා මේ පුරුෂයන් দমনය කිරීමේ ශක්තිය බුදුහාමුදුරුවෝ බලනකොට අර වගේ හිටපු මට සිල් රකින්න රහසින් සිල් රකින්න අදහසක් ආවා. ඒ වගේ මේ නෑ කියලා කරන්න බෑයි කියලා කියන මේ සතිය අර ඊටාම කාර්යබහුල ජීවිතය කරද්දී කළ යුතුයමයි කියලා ඒක නිකන් මේ සෙල්ලක්කාර අදහසක් විදිහට එන්න පටන් ගන්නවා. එන්න පටන් අරගෙන මේ බුදුහාමුදුරන්ගේ තියෙන දමණය කළ හැකි පුරුෂයන් දමණය කිරීමේ ශක්තිය අතින් බලනකොට ඒකල සාර්ථී කියලා කියන්නේ කාන්තාරේ ඉගොඩ කරන්න උදව් කරන ගතිය දිහා බලනකොට අවුරුදු 3-4කදී මා පුදුමාකාර වෙනස්කම් වගේක් ඒ ජීවිතයට ඇතුල් වෙන්න පටන් ගන්නවා. සිල්වන්තකම ගැන නොසලකන කෙනා සිල්වන්ත වෙන්න පටන් ගන්නවා. ඒ වගේම කාම ආශාවල් සඳහා අධ්‍යාපනය, ක්‍රීඩා, ඒ වගේ දේවල් කරපු එකන නිරාමිෂ ආශාවල් සඳහා ටිකක් භාවනා කරුවොත් මොකද කියලා හිතෙනවා. ඒ වගේ සම වයසේ ස්ත්‍රී පුරුෂයන් ආශ්‍රය කිරීමට කැමති වෙන තරුණ කෙනෙක් වුණත් ඔබ තල තුනා වැඩි හිටි යමක්කමක් කියලා දෙන්න කැමති කෙනෙක් ළඟට ගිහිල්ලා තන ගහලා වැඳලා හරි ඉස්තුති කළා හරි කාරණාවක් අහන තරමට පෙළඹවනවා. ඉතින් එතකොට පේනවා බුදුහාමරෝ ජීවත් නොවුනට උන්වහන්සේගේ තියෙන මේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය තාම පවතී. ඒක ඉතින් කාටවත් යටත් වෙනව නෙවෙයි. බුදුහාමරන් ගුණයට යටත් වෙන්නේ. ඉතින් එහෙම දිහා බලනකොට පේනවා මේ බුද්ධ ආනා චක්‍රය ඒ බුදුහාමරගේ අදිෂ්ඨාන ශක්තිය තාමත් මේ විශ්වයේ පවතිනවා. අපි ඒ තරමටම බුදුහාමර කෙරෙහි ගෞරවයක් බුදුහාමර කෙරෙහි බුදුහාමර ආලම්බණය කරගෙන ඇති වෙන ප්‍රීතියක් පහල කරගන්නවා නම් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි කරන්නේ ඒක නෙවෙයිනේ. මොකක් හරි කලබලයක් වෙච්චාම දෙයියන් සරණ යනවා. එහෙම නැත්නම් දේශපාලනඥයෙක් සරණ යනවා. එහෙම නැත්නම් සල්ලි සරණ යනවා. එහෙම නැත්නම් කාමයේ සරණ ඉතින් ඒකට බුදුහාමුදුරෝ දුම්මස වෙනවා. මොන කරන්නේද මේ හාදෙන්න ඕන කරලා තියෙන කටබඩ පුරවන්න බෑ. ඉතින් බුදුහාමුදුරන්ගේ අර ගුණය අසරණ වෙනවා. ඉතින් ඒ නිසා අපි උපුලුවන් තරම් උත්සාහ කළොත් මේ හැම වෙලාවෙදීම මොන දෙයක් ආවත් මේ බුදුන් එක්ක අපේ පවතින ගනුදෙනුව බුදුහාමුදුරුවොත් එක්ක තියෙන මේ බුද්ධහලම්බන ප්‍රීතිය සම්බන්ධ කරන කටයුතු කරනවා නම් අපි අසරණ නෑ සසරණයි. අපි අනාත නෑ සනාතයි. ඔය විචිපය කුටිය හැදුවට පස්සේ ඒ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා විවේකීව ඉන්න වෙලාවේදී මම මේ මේ කුටි ඒ ස්වාමීන් වහන්සේම මේ කුටිය හැදුවේ ඒ වුණාට මේ කවුරුත් වගේ ස්වාමීන් වහන්සේ ළඟට ගියාම ඉතින් බොහොම ගෞරවයෙන් හැසිරෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කියන විවේකී ඉන්නකොට ඒ උනට මට තනියම ඉන්නකොට හරි හයියෙන් කැස්සක් ගියොත් හරි ලැජ්ජාවක් ඇති වෙනවලු මේ වැඩිහිටියෙක් ඉන්න තැන මම අශීලාචාර විදියට කැස්සයි කිය. මම ඉතින් බැරි වෙලාවකත් හයියෙන් දොරක් වැහුනොත් ඇඟ හිරි වැටලා යනවලු මේ වැඩිහිටියෙක් ළඟ ඉන්නකොට මෙහෙම හැසිරෙන්න හොඳ නෑනේ. මොන දේ කරත් තේරෙනවලු මම මේ යටහත් පහත්ව ඉන්න ඕන කෙනෙක්. දැන් මේ කතා කරන්නේ ලොකු ස්වාමීන් වහන්සේ. ස්ථානෙම ලොකු ස්වාමීන් වහන්සේ. ඒ වගේ ගතියක් මට මේක වැටහෙනවයි කියලා. මේ බොහෝම හැඟුම් බරව මේ කතා කරන්නේ. මම මෙතන ඉන්නේ නිකන් බෙහෙම 16ක් වගේ. මම මෙතන ඉන්නේ මේ අංකරිච්ච ගොනෙක් වගේ. මම මෙතන ඉන්නේ බොහෝම නිහතමානීව. ඒ මොකද හැම වෙලාවෙම හිත වැඩ කරනවලු මම මේ වැඩිහිටිය ගාව ඉන්නේ කියලා. ඉතින් හොඳට එහෙම කියලා මේ නමට එහෙම හිතෙන්නේ නැද්ද කියලා. මං කො මට හිතෙනවා මං ඔබ වහන්සේ ළඟට ඉන්නේ. ඉතින් ඔබ වහන්සේ ඉන්නේ තමයි අර ඩීටීඑක් නෙමෙයි තමයි. මං නම් දන්නේ නෑ නෑ නම ඒක නෙවෙයි මම මේ කියන්නේ. කවුරුත් නැතුව ඉන්නකොට වුණත් ලොක්ක ළඟ ඉන්නවා වාගේ. බුදුහාමුදුර ළඟ ඉන්නවා වාගේ. කදාකවත් හිතෙන්නේ. ඒතකොට නොසන්ඩාල හිතවිලි නොවෙනව නෙවෙයි. ආවට පස්සේ හිතනවා මේ හිතේ තියෙන නොසන්ඩාලකම සතිය සමාදානයේ හිටියනම් මේ බුදුහාමුදුර ඉන්නකොට ඔහොම වෙයිද කියලා හැම වෙලාවෙදීම අර බුද්ධහාමුදුරන්ගේ සිවුරේ ඉන්නවා යට ඉන්නවා වගේ හේවණල්ලේ ඉන්නවා වගේ ලොකු අරසාවක් තියෙනවා. ඒක හැබැයි මං හිතන්නේ මුලදි මුලදි එයි කියලා. ගොඩාක් කල් යන්න ඕන ගියාට පස්සේ කොහේ ගියත් කොහේ අමලියකට කරදරයකට මොනවා වුණත් මේ ඒ හිත අරගෙන යනවා. හිත අරගෙන ගියාට පස්සේ ඒක නිකන් මහමෙගුණා වෙන්නේ සමාධි බුදු පිළිමේ ඉස්සරහා ඉන්නා වගේ නිකන් ගෙදර ගියා වගේ තත්ත්වයක් තියෙනවා. මට තාමත් මතකයි මං ඉස්සල්ලාම බුරුම ගියේ පාර ඒ පැවිදි වෙලා ඉස්සෙල්ලාම වතාවට මම ගුවන් තොටුපළකට ගියා. ගුවන් ගමනක් කරා, හෝටල් එක නතර වෙන්න වුණා, බුරුමේ ඇවිද්දා. හැම වෙලාවෙම මං හිතාගත්තා මං ඉතාමත්ම අනතුරුදායක තත්වයකට වැටෙන්නේ. මේ අරන්නේ හිටියනම් කොච්චර ආරස්සද කියලා. ඒ පළවෙනි ගමනේදී ඔල්ලුව උස්සන්න නැතුව මම වග බලාගත්තා. නිතරම මේක සීපත් කර කර සීපත් කරගෙන යනවා. අරහං අරහං අරහං අරහං අරහං. ඇත්තටම මේ බුද්ධ පූජාවකුත් තමයි. නමුත් අර පිට බලලා මොකේක හිත ගැටෙයි දන්නේ කොතන පටලවෙයි දන්නේ කියන හැඟීම මට එන්න පටන් ගත්තා. ඉතින් එතකොට මෙහෙන් ගියයි කියලා හැඟීමක් නැහැ. මෙහි ඉන්නට වැඩිය මෙහි ඉන්නකොට ඊට වැඩිය හොඳයි විවේකයි. අතින් ගියාට පස්සේ අර බුද්ධානුස්සතියෙන් ආරක්ෂා කරගත්තට පස්සේ ඒක නිකන් මේ ජපමන්ත්‍රයක් වගේ. නූලක් දාගත්තා වගේ. එහෙම නැත්නම් යන්ත්‍ර බඳින්නේ. ඒ වගේ එකක් වගේ වෙනවා. ඒ නිසා භාවනා කරන කෙනා හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මේ වගේ ආරක්ෂක ක්‍රම ඒ කියන්නේ ආරක්ෂාව උපරිම උග්‍රම ඍජු ආරක්ෂා තමයි සතිය. ඒක නැති වෙච්ච වෙලාවේ කැඩිච්ච වෙලාවේ මේ බුද්ධ අනුස්සති වගේ දේවල් පුරුදු කළා තියාගන්න. ඉතින් එහෙම පුරුදු කර තියාගත්තට පස්සේ ඒ සැකයේන වෙලාවක එහෙම නැත්නම් අර කියන අතීතෙට හිත කිව්වට අහන්න නැතුව යනවා අනාගතේ හිත පුදුආන්තරන් සැලසුම් කරන වෙලාවේදී ඒ බුදු ගුණේ ශීපත් කරනකොට 100ක් නෙවෙයි යම් ප්‍රමාණයකට අර ගොජ දාගෙන උතුරාගෙන එන බත්තලියකට වතුර ටිකක් දාපු ගමන් ඒක සංසිඳනවා වගේ අරසක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේවට කියන ආරක්ෂක භාවනා කියලා. ඒවා යෝගාවචරය සාමාන්‍ය හැඟීමක් ඇති කරගන්න ඕනේ. මොකද අපේ හිත කොයි වෙලාවෙ කොතනද කැඩලා යනවද දන්නේ. ඉතින් එතෙන්දි ප්‍රශ්නයක් එනවා. එතකොට අපි මේ බුද්ධානුස්සති භාවනා මෙත්තා එහෙම නැත්නම් අසුබ නැත්නම් මරණාසු භාවනා කොච්චර වෙලා යොදන්න ඕනද කියලා. දවසකට අපි කොච්චර මේකට වෙලා යොදන්න ඕනද කියලා. ඉතින් ඒක අපි පුරුදු කරන්න ඕනේ. ඒ පුරුදු කරන වෙලාවේදී මගේ මං මූණ දීපු තත්ත්වය තමයි මම බුරුමිට ගියාට පස්සේ මාස 36ක් ඊටත් වැඩි ගාණක් කරාට පස්සේ තමයි ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් විපස්සනාවේ ප්‍රමාණයක් තියෙන නිසා දැන් මොකද කියන්නේ මෛත්‍රී භාවනා කරන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍ය කෙනේ මෛත්‍රී සමතම සමත කරලා විපස්සනා කරමු කියලානේ. විපස්සනා කෙරුවට පස්සේ මෛත්‍රී භාවනා කරා. ඒක කරුණා මුදිතා භාවනා කරා. ඊට පස්සේ බුද්ධානුස්සති කරනවා. මේ විදිහට අර ඒකට අපි කියන්නේ ගැල්වනයිස් කරනවා කියලා. එහෙම නැත්නම් මේ ආරක්ෂක කරගන්නවා වගේ අර කරපු සම විපස්සනාව නිසිනින්ද යන තාක්කල් කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ වැඩ ඉවර කරන්න ඉස්සෙල්ලා මේක පන්නරේ තියාගන්න ඕනේ. අර කියන මෛත්‍රී භාවනාවෙන්, කරුණා මුදිතා භාවනාවලින්, උපේක්ෂා භාවනාවෙන්, මරණානුස්සති භාව හැම එකම කරන්න ඕනේ. සමහරු සමත පූර්වාංගම ඇත්තෝ කියනවා මේක කරලා විපස්සනා කරන්න ඕනේ. ඉතින් මේක කාව කොතනින් පටන් ගන්නවද කියන එක කියන්න අමාරුයි. ආනාපාන සතිය කරගෙන යනකොට ආනාපාන සතිය නිසිනින්ද කෙරෙන්නේ නැත්තම් අපි ඒක කලකට බහ තබලා එන බාධාව අනුව රාගේ නම් අසුභ භාවනාවට හිත යොදන්න වෙනවා. ද්වේෂේ නම් මෛත්‍රී භාවනාවට අපුරුදු කරන්න. හිතේ නිකන් මිරිකලා ඇරියා වගේ හේ බාලා කම්මැලි වෙනවා නම් සම්පහන්සනේ පිස බුද්ධානුස්සති කරන්න වෙනවා. මට හෙට කරන්න පුළුවන් පස්සේ කරන්න පුළුවන් කියනවනම් මරණානුස්සතිය කරන්න. එහෙම නැත්නම් ආනාපානසතිය දිගට කරන්න. නමුත් ඉවර වුණාට පස්සේ ආයෙසරයක් මේ සමත භාවනාවලින් පන්නරේ තියා ගන්න ඕනේ. ඒ මොකද ඒ භාවනාවක් තමන් කරනකොට තමන්ගේ චරිත ලක්ෂණ අනුව ඒක දිගෑරිලා ගිහිල්ලා පිළියම් වෙනවා අරසා වෙනවා ඊට පස්සේ කවුරු හරි අහන වෙලාවක් ආවොත් ඒ අහන කෙනා තමන්ගේ චරිත නෙමෙයි තියෙන්නේ ඒ පුද්ගලයාගේදී පුද්ගලයාගේ ප්‍රශ්නය ඒ පුද්ගලයාගේ තියෙන ව්‍යාකූලත්වය අහන්න නම් විවෘත මනසකින් අහන්න ඕනේ කියලා එකම භාවනා ක්‍රමයකින් හරියන්නේ. කොකටත් අයිල වශයෙන් ආනාපාන දෙනවා. දීලිවල ඒකේ පටලැවිලි තියෙනවාද සංකීර්ණතා තියෙනවාද කියලා බලලා ඒ සංකීර්ණතාවෙ හොඳට වෙන් කර ගන්න ඕනේ. වෙන් කරනවා කියලා කියන්නේ නිර්ණය කර ගන්න. රෝග නිర్ణයක් වගේ නිర్ణයකට ඒක හරියට සාතික් කර ගන්න. සාතික් කරලා අර පිළියම කරන්න ඕනේ. ඒක ඇත්තටම ගුරුවරයෙක් නැති වුණත් තමන්න කරන්න පුළුවන්. ඒ තමන් භාවනා කරනට එන බාධාව දාන්නවනේ. ඒ බාධාවට පිළියම මේකයි කියලා දන්නවනම්. එහෙම නැතුව ඒ ආරක්ෂක භාවනාවට දවසේ ගොඩාක් වැඩි වෙලා ගත කරන ගත්තොත් පරයන්කේ අර මුල්ම හොඳ ජවාධික වේලාව ඒකට ගත කළොත් මූල කර්මස්ථානෙට පළවෙනි පන්තියේ සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ ප්‍රශ්නේ අහලා ඒ බුරුමේ ස්වාමින් වහන්සේ බණටත් කියනවා පොතේ කියලා තියෙනවා දවසේ උදේම කරන භාවනාදී හෝ අවසානයේට කරන භාවනාවේදී ටික වේලාවක් ඒ චතුරාර්යක භාවනාවට කරන්ඩ අපිට මේ දාන දෙන ඇත්තන්ට මේ ස්ථාන ගොඩ නැගිලි හතුව ඇත්තන්ට උපදෙස් දෙන ඇත්තන්ට අම්මට තාත්තට ආරක්ෂක දේවතාවුන්ට බ්‍රහ්මයින්ට මාර්යන් වහන්සේලාට සියල්ලන්ටම පින් පමුණුවල ඉවර කරන. එක්ක නැත්නම් පටන් ගන්න. අනෙක් වෙලාවෙදී කෙලින්ම ප්‍රධාන කර්මස්ථානෙම යනවා. ඉතින් මේක සෑහෙන ප්‍රශ්නයක් සම්ප්‍රදාන කූල භාවනා සමාගම් වල. බටහිර රටවල් වලට ගියාම ඒගොල්ලෝ මේ චතුරාර්යක භාවනා පිළිබඳ තැකීමක්ම නැහැ. විශේෂයෙන්ම මම එදා කිව්වා වගේ අසු භාවනාවට කැමති නැහැ. බුදුහාමුදුරෝගේ ගුණ කතා කරනවා කියන එක කැමති නැහැ. ඒක පුද්ගලික ආභිය වන්දනයක් කියලා. එහෙම නැත්නම් මරණානුස්සතියට කැමති නැහැ. යන්තම් හරි බටහිරට අල්ලන්නේ මෛත්‍රී භාවනාව විතරයි. ඒක නිසා හුඟක් වෙලාවට ආනාපාන සතිය වගේකින් තමයි කියලා දෙන්නේ. නමුත් අපි මතක තියාගන්න ඕනේ ප්‍රායෝගිකව සලකලා ඒන කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වල බර ඝන බහල තත්වයක් තියෙනවනම් අපි ඒකට අදාළ උත්තරේ දීලා එක තඩමාරු කරගත්තේ නැත්නම් විනීවරණ හිතක් ඒකට කියන්නේ උදග්ග චිත්තම් පසාන චිත්තම් විනීවරණ චිත්තම් කියන විදිහේ කල්ල චිත්තම් මුදු චිත්තම් උදග්ග චිත්තම් පසාන චිත්තම් විනීවරණ චිත්තම් කියන විපස්සනාට සුදුසු කලල් මඩක් වගේ හිත හදාගන්න අමාරුයි. විපස්සනා කරනකොටත් ඔය ඔක ආයේ කලබෙනවා. කැළඹෙන වෙලාවේදී කෙලින්ම මූල කර්මස්ථානයේ යනකොට පිළියම් කරන්න පුළුවන් නම් යන්න එකයි තියෙන්නේ. යම් වෙලාවක තේරෙන එක තනම එකම ප්‍රශ්නේ නැති වෙනවයි කියලා හොඳට නතර වෙලා ප්‍රශ්නේ හොඳට තේරුම් අරගෙන ඊට ගැළපෙන ආරක්ෂක භාවනාවක් කරන්න පුළුවන් නම් මේක බොහොම ප්‍රායෝගික දෙයක් වෙනවා. මේ චාම්පේ තේරවාදය හරීම විචිත්‍ර පැත්තක්. එක ප්‍රශ්නයකට එක උත්තරයක් නෙවෙයි තියෙන්නේ. උත්තර රාශියක් තියෙනවා. ඒ නිසා අපි ප්‍රයෝජනෙ සලකලා කරනවා නම් මේ ක්‍රම ඉගෙන ගන්න එක නෙවෙයි අපිට ඕන කරලා තියෙන අපේ චරිතය, අපේ භාවනා ඥාන પરම්පරාව වැඩෙන පාර හරියට බලාගෙන මගේ පුද්ගලික වචනෙන් කියනවා වැල යන පැත්ත වැල යන පැත්තට මැස්ස ගහගෙන යන එකයි තියෙන්නේ. නමුත් මෙයාගේ දේශනාවක් කරනකොට මෙයාගේ වැඩමුළුවක් කරනකොට ඒ වගේ අදාළ දතයුතු දේවල් සුත්තමේ ඥානයේ වශයෙන් වැඩි වීමට මේ වගේ අපි ඉදිරිපත් කරනවා. චින්තාමය ඥානෙ වැඩිමිට ඉදිරිපත් කරනවා. නමුත් මේ ෂේරම හැම කෙනාම කරන්න ගියොත් අපිට මේ වෙලාව හම් වෙන නිසා හොඳට මතක තියාගන්න යම් කිසි කෙනෙකුගේ මූල කර්මස්ථානයේ ආනපානෙ හොපින්බි මෑකිලිම නැත්තම් සක්මන් භාවනාව නිසිනින්දේ කෙරෙනවා නම් සැක උපදවා ගන්න එපා මට මේ මේ දේවල් අඩු නිසා පැටලෙයි කියලා. නිසිනින්ද කෙරෙන්නේ නැත්තම් මාන්නකාරකම ගන්නත් එපා මොකද්ද ප්‍රධාන බාධා කියලා හොඳට සාංශුද්ධියෙන් කැඳේ ගල බේර වගේ තෝරාගෙන අදාළ ආරක්ෂක භාවනා කරනවනම් ඒකේ ප්‍රයෝජන තියෙනවා. එතකොට ඉක්මනටම ආපහු පෙතට මාර්ගයට මැද මාවට දාගෙන මූල කර්මත්තාන්ට යන්න පුළුවන්. ඒ නිසා බාධාවල් නැති කෙනෙක් ලෝකේ නෑ භාවනා කරනකොට අනිවාර්යයෙන්ම මතුවෙනවා. ඒ බාධාවෙන් අන්තිමට වෙන්නේ මොකද්ද? මම කියන්නේ කවුද කියන එක. රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද, මෝහ චරිතයක්ද කියලා අඳුර ගන්න. ඒ අඳුනා ගැනීම අකුසලයක් නෙවෙයි. ඒ සඳහා දෙවන්නේගේ උදව්වකුත් නැහැ. මොකද සරුවචනසේ හිටියානම් <clears throat> ආසියානුසී ඥානෙ තියෙන. ආ දැන් නැහැ. ඒ නිසා අපිම උත්සාහ කරන්න ඕනේ. මේ උත්සාහයට උත්තරේ තමයි කාරණේ අහුණාට පස්සේ <clears throat> අදාළ ආරක්ෂක භාවනාව. ඉතින් මේ සම්බන්ධයෙන් තමන් තනීම කරනකොට ප්‍රශ්නයක් මතුනොත් උත්තරයක් ලැබෙන්න හොඳයි කියන අදහසෙන් මම මේ කරුණ ඉදිරිපත් කළේ. එහෙම නැත්නම් ඒ පිළිබඳ හැඟීමක් ඇති ගුරුවරයෙක් ඇසුරු කරනවා නම් ඒ ගුරුවරයා ඒ වගකීම් බාරගෙන දිගට කරගෙන යනවා. ඒ නිසා ඒ දේවල් Taman දන්නේ නැතිකම නිසා සැකයක් හෝ කොච්චර කරන්න ඕනද කියන ප්‍රශ්න බාර ගන්න නැතුව මේ වගේ වැඩමුළුවකදී <clears throat> මූල කර්මස්ථානයේ දිනු කර ගැනීම සතිය දිනු කර ගැනීම කරනවා නම් ඒකෙන් මේවා පිළියම් කරන ඉදිරියට යනවා. නමුත් අපි නියෝජනයක් කරනවා මේ තේරවාද බෞද්ධය වශයෙන් කාටත් ඒවා දැනගෙන තියෙන්න ඕන නිසා මේවා පිළිබඳව පසු කාලෙක හෝ පුහුණුවක් වශී භාවයක් ඇති කර ගන්න ඕනේ. ඒ පිණිස මේ අද ධර්ම දේශනාවේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මම ධර්ම දේශනාව නැත කරනවා. සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැයකට පොඩක් වැඩි කාලයක් අරගෙන තිනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් මේ මතින් කාට හරි අහන්න කරන්න ප්‍රශ්නයක් හෝ ප්‍රකාශනයක් හෝ කිවිචමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් අපි ධර්ම දේශනාව સમાપ્ત කරමින් සියලු දෙනාට පින් පැමිණීමට බලාපොරොත්තු නෑ ඇත්තටම අපිට සමහර වෙලාවට අපිට ඕන කරන தත්ත්වය හම්බ වෙන්නේ නෑ. මේ ඒ නිසා අපිට ඊ ගාවට තියෙන විකල්පේ හොයන්න වෙනවා. තාරපොළ වෙලා තියෙන එක කළු පාට නිසා අවුව පායන වෙලාවක ආවත් මේ පුදුමාකාර රස්තිලකට රත් වෙනවා. එහෙම නැත්තම් නම් ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නෑ. ඒ වුණත් අර වැල්ලක තියෙන ගුණේ ඉන්නේ නෑ. මොකද හේතුව ඒක මට්ටම් කරලා තියෙන්නේ. ඒ මේ මං ගිහපාඩ ඔය ගිය වෙලාවේදී ඔය ලන්ඩන් බුද්ධිස් විහාරයේදී මේ පොදු දේශනයක් කෙරුවේ ඉඳගන්නේ කොහොමද සක්මන් කරන්නේ කොහොමද එතනින් ගියාම මේ ඉදින්දා වැඩවල චිත්ති පිහිටවන්නේ කොහොමද කිව්ටි ඒ මේකටත් වැඩිය කාර්යබහුල ජීවිතයක් තියෙන්නේ එළිය පාරෙන් එළියට බහපු ගමන් පාර මේ පන්සලෙන් එළියට බහපුවම පාර ඒක ඇතුළෙත් ඉඳ නැහැ ඉතින් මං කිව්වා මේ මං සමා වෙනවා සමා වෙන්න ඕනේ මම මේ සක්මන් ගැන උනන්දු කරාට මෙහි සක්මන් කරන්ඩ ඉඩ නැහැ මොකද මේ වගේ ශාලාවක ඉතින් ශාල පිරිසක් එකතු වෙලා. ඒතර ගියාපාර ආපු සුදුනෝන කෙනෙක් ඉඳලා කිව්වා ඇයි ස්වාමීන් වහන්සේ මේ එහා පැත්තේ මේ පාක්‍යයක් තියෙනවා යන් කියලා. ඉතින් මං කෝ ඒ රටවල පයින් ගියත් දඩ ගහනවනේ. මොනවා කරයිද විශ්වාස මං කෝ ලොකු ආමතරගෙන් අවසර ඉල්ල ගත්තා. අනේ ස්වාමීන් මේ පාරවල් වල සහ පාක්කන් පාත් වල සක්මන් කරාට කමන්නේ නැති. ඊට පස්සේ කෝ නෑ නෑ ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඔක්කොමලා සුදු ඇඳ ගත්ත ගමන් බක්කාලා ගිහිල්ලා එතන කෝච්චි ස්ටේෂන් එක අයින් තියෙන පාරේ ඔක්කොම වල සක්මන් කරන්න පටන් ගත්තා උදේ පැයයි හැන්දෑවේ පැයයි අම්මතර දර්ශනයක්. ඉතින් අර සුද්ධෝ යනවා බල්ලු අඬ ගහන එහෙම යවිදින ගමන් එකෙක් දෙන්නේ බලාගෙන ඉන්නවා. එක්කෙනෙක් ඇවිල්ලා ඇත්තටම අහලා තිනවා මොකද කරන්න කියලා. ඉතින් එතකොට තන නිල් අපිට හම්බුනේ. තනකල පොළවේ සමහර කට්ටිය පේවමන්ට් එකේ. ඉතින් මම තුනක් කලාර කරන්නේ ඔය තේම්ස් බ්‍රිජ් හරයට ගියාම මේ පේමන්ට් එකක් තියෙනවා. ඒකේ ඇවිදිනවා ඒක තාර වගේම තමයි. ඉතින් මම ගොඩාක්ම කැමති මේ සබත්තු සෙරප්පු දාන්න තියන. ඒකට ස්වභාවයෙන් මෙව වෙන්න. ඉතින් හරි එහෙදි අමාරුයි මොකද මේ සීතල ගතියයි. අර ගෙවල් ඇතුලේ මේවා දාලා තියෙන නිසා හුඟක් වෙලාට කරන මේස් කුට්ටුමක් දාගෙන කරනවා ඒ වැඩේ. ඉතින් නිසා මේකමයි කියලා අංග සම්පූර්ණ හොඳ දේ කියනවා නම් සක්මන් මළුවට හොඳම දේ වැලි තමයි. නමුත් ඊ ගාවට තියෙන එකක් මොකද්ද කියන්නේ? විකල්පයක් හොයන්න ඉතින් අර එක්කෙනෙක් වයින් ඇවිල්ලා ඇහුවා පඩි පෙලක් දිගේ ඉහළට පහළට යන්නේක් ගැන මොකද කියන්නේ? ස්ටෑකේස් එකේ මං කව පුළුවන් නම් පස්සෙන් පස්සට යන්නේ. එතකොට නිින්ද කැඩෙනවා. එහෙම නැත්නම් තාප්පයක් උඩ සක්මන් කරන්න. එහෙම නැත්නම් පස්සෙන් පස්සට සක්මන් කරන්න. මේ ඔක්කොම ඕනම කෙනෙකුට ජීවිතේ පුතා කර හැකි පරිේශන. නමුත් ඉස්ලාම දැනගන්න ඕනේ මොකද්ද සක්මණෙන් බලාපොරොත්තු වෙන්නේ හිත කර්මණ්‍ය කරගන්න. ඒ කර්මන්නේ කිරීම සඳහා අතු දැන් උඩදි කරන වෙලාවේදී මේ වතපිලිත කරන පැයේදී ඒ සක්මන් කරන මේ තරම් ප්‍රදේශයක් අතු ගන්න ඕනේ ඒක අදිස්ථාන කරනවා ඒ ඉදලා ගත්තා ඒ අතු ගෑම සක්මනක් කරගන්න. එහෙම නැත්නම් මෙතන ඉන්න දානශාලාවට යන්න ඕනේ ඒ සක්මන දිග සක්මනක් කියලා හිතාගත්තා. සාමාන්‍ය වේගය යන ගම වම දකුණු වශයෙන් මෙනේ කරා. එතකොට අර ප්‍රයෝජනේ සලකලා ඒ වැඩේ මේ විකල්පයකට හරවලා ගන්න එකයි කරන්නේ. හොඳම දේ නම් අඟල් භාගයක් විතර වැලි තියෙන පොළොව තමයි හොඳම. ඒ නිසා මම කියනවා ගෙදරක සක්මන් මළුවක් හදාගන්නයි කියලා කීයක් දුන්නත් ගමන එක අන්තිම සුඛෝපභෝගී වස්තුවක්. පුළුවන්. මොකද ලංකාවේ තියෙන පැරණිම උගාක්ම භාවිත අරණ්‍ය සීනාසන අඳුනගන්නේ සක්මන් මළුවක ලකුණු තියෙනවා තමයි. යම් තැනක අභ්‍යන්තර සක්මන් මළුවක් හදලා තිබුණා ඒක රාජකීය වශයෙන්ම උදව් ලැබිච්ච රහතන් වහන්සේලා වැඩ හිටපු තැනක් තමයි. නැත්නම් සක්මන් පෙතවල් තියෙනවනම් වැඩ පොලක්. ඉඳගෙන පරියන්කේ ගහන එක ඒකේ නෙමෙයි ලස්සන වැඩේ තියෙන්නේ. ලස්සන තියෙන්නේ වැඩේ සක්මනේ තමයි. ඒ කමක් නැහැ අර නැතිකම නිසා අපි ඒ වෙනුවට දැන් ධම්මනිසන්ති ආමතුරු ඉන්නකොට මේක හදනකොට කිව්වේ සමම්පිච්ච වලින් පූජාව කරන්න. සමම්පිච්ච නැත්නම් ගැටපිච්ච අරගෙන කරන්න පූජාව කරන්නයි කියන්නේ. සමම්පිච්ච තියෙනවා කවුද තරහවේ? සමම්පිච්ච තමයි හොඳම නැත්නම් පූජාව නොකර ඉන්න බෑ වෙලාවට ගැටපිච්ච ටිකක් ගන්න පූජාව කරලා පුළුවන් වෙලාවට සමම්පිච්ච හොයාගන්න එකයි තියෙන්නේ. එතකොට දැනට දැන් තියෙන දැනුම මට්ටම හැටියට තමයි මොකක්ද එකට ගන්න පිළියෙම. දැන් මොකද කරන්නේ? එහෙම වෙනකොට තමයි මොකද කරන්නේ? කමන්නේ. ඒ සක්මණේ හැම වෙලාවෙදීම මේ මෙතන මේ නෝනාට වැරදිලා ගොඩ බංකුවක් ගෙනත් දාලා තියෙනවා. හැම වෙලාවෙදීම සක්මණ කෙලවර ආසනයක් තියෙනවා. හැම වෙලාවෙදීම සක්මණ කෙලවර ආසනයක් තියෙනවා. මොකද හොඳට සක්මන් වේගෙන යනකොට වැනෙන්න ගන්නවා. එහාට මෙහාට පැද්දිලා වැටෙනවා. එතකොට ගිහිලා පොඩ්ඩක් වෙලා ආසනේ ඉඳ ගන්නවා. ඒ කියන්නේ ක්ලාන්ත ගතියක්වත් high blood pressure වත් සීනි බහැලවත් නෙවෙයි. සක්මනේ හැටි. එතකොට ගිහිල්ලා ඉඳගත්තට පස්සේ ආයෙසරක් විනාඩිය දෙකකින් හරියන. සමහරට නිදි මතක් එනවා. ඒක මොන තාරිකවල මේ හිතගෙන බුදියන්න පුළුවන්. ඉතින් සක්මන ගන්න ඇත්ත නිදිමත කඩන්න. ඒ වෙලාවට හිතනවා නිකන් කාන්දම් බලයක් වගේ ඉඳිවා කරනවා. ඒ වෙලාවටත් කියනවා හරියංගකට යන්නත් එපා, සක්මනාත හරින්නත් එපා, ආසනේ ගිහිලා පොඩ්ඩක් වෙලා වාඩි වෙලා ඉන්නවා. ඒකේ පුදියරණ හිතෙනවා. ඉඳගෙන ඉන්න ආසනේ බුදියන්නේ තරමට එනවා. ඉතින් මේ කියන්නේ හිත සකස් වෙන හැටි. ඉතින් ඒ වෙලාවට කරන්නේ සක්මන කෙලවර තියෙන ආසනේ තමයි. ඉතින් මේ එකක්වත් මේ දැන් තියෙනවා සම්මත ක්‍රමයට හදපු සක්මන් නෙවෙයි. දැන් උඩට ගිහිල්ලා බලන්න හැම සක්මනම කෙලවරක මේ ගල් ආසනයක් තියෙනවා. සිමෙන්ති වලින් ආසනයක්. ඇතුලේ කුටි වලත් සක්මණ කෙලවර මේ මේ මේ මේ බංකුව හදලා දුන්නේ අපිට ඒකට තමයි. සක්මණ ආසනයක් තියෙනවා. ඒක තමයි ස්ටෑන්ඩඩ්. මොකද හේතුව ওই ප්‍රශ්න නිසා තමයි අධික වේචෙනවා තමයි අධික නිදිමත ගති පහළ. ඒ කියන්නේ මේ ඇඟ ඇතුලේ මේ සින්ක්‍රොනයිසේෂන් එකක් යනවා. ඇතුලේ සම්බන්ධතාවයක් යනවා. ඒක හිතා ගන්න බෑ. වෙලාවක ඒක පන්නන්න පුළුවන්. මේ කියන්නේ මසාජින් සිස්ටම් එකක් වගේ. ඒ ඒක ඔය යෝග ව්‍යායාම කරනකොටත් එනවා එක තැනකදී මුළු ඇඟම එක්ක පෙරලෙන්න හදනවා එක්ක නැත්තම් වාංගු නැතුව යනවා ඒක හරහා ගිය ගමන් මුළු ඇඟම සම්බාහනයක් වෙනවා මුළු ඇඟම නිකන් මේ අභ්‍යංගනයක් කරලා තැරියා වගේ වෙනවා ඒකෙන් තමයි හැම සෛලියකටම පණ යනවා හැම සෛලියකටම නිකන් හැම ස්නායු තන්තුවකටම අභියෝගයක් යටවක් කරනවා මොකද එහා පැත්තට ගිය ගමන් මේක ඔක්කොම රත් කරලා නිකන් රෙද්දක් කරනවා ගසලා දැම්මා වගේ ගැසෙන්න පටන් ගන්නවා ඈ නෑ ඒ වෙලාවේදී පරියංගට යන්න අරකයි අරකෙම පොඩ්ඩක් ඉන්න ඕන විනාඩි දෙක තුනක් ආසනේ ඉන්න ඕන. ආසනේ ඉඳලා ආයෙසක් මං කරලා යන්න ඕන. ඒ වගේ වෙහෙස තියෙද්දි පරියංගට යන්න නරකයි. විනාඩි 50ක් විතර කරනකොට එනවනම් ඉඳලා විනාඩි 5ක් විතර වගේ මේකේ ඉඳලා විනාඩි 5ක් විතර ආයෙසක් මං කරලා තමයි යන්න ඕනේ. ඒ කියන්නේ මේ සක්මන අතරමැද තමයි පරියංගේ මේ පරියංග කියන්නේ මේ පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න කියන්නේ. අන්තිම මම තව දැකලා තියෙන එකක් තමයි ඒ තාම එච්චරම මට හරියට කියන්න බෑ. ඒ ව්‍යායාම අඩු වුණොත් සක්මනේ හෝ එදිනදා වැඩවල ව්‍යායාම අඩු වුණොත් පරියන්කට ගියාට පස්සේ වනවන්න ගන්න. සමාධිමයකින් එනකොට මේ මේ නිකන් තෙපුල් දෙන්න ගන්නවා ඇඟ. ඉතින් ඒක වෙනකොට මේ සමාහලට එක්ක ඉස්සරහට වැක්කෙනවා එහෙම නැත්නම් ගානකට නිකන් යකහා වේස වුණා වගේ ආවේශ නෙවෙයි ඉතින් ඉතින් තමයි හොඳටම දන්නවා සතියක් තියෙනවා අරමුණක් තියෙනවා. ඉතින් පද්දවන්න ගන්න. ඉතින් හොඳට <clears throat> කතා කරලා ඇහුවොත් එහෙම <clears throat> සක්මන් කරලා ඇවිල්ලා වාඩි වුණොත් يعني ව්‍යායාම ටික කලින් දුන්නොත් සක්මනේදී ඒ පරියංකේදී ඒ වෙන වෙහස අඩු වෙනවා. ඒකෙදි එකක් මම දැකලා තියෙනවා මහත කට්ටියට තමයි වෙන්නේ. අපි කියන සෝම්බේරියංග කියලා කියන්නේ. එතකොට කරන්න තියෙන ගල් ගල්ලැංචිම වගේ හොන්තට මහන්සි වෙන්න දාන. ඒ කියන්නේ මේ ස්වේදේ වැඩ කරන්නේ. ඒ කියන්නේ හැමේ ඇඟ ඇතුලේ තියෙන මේ දාඩිය පිට වෙලා නැහැ. ඉතින් ඒවවා මේ පරියන්කේ ඉන්නකොට එක්ක දාඩි දාලා පිට කරනවා. එහෙම නැත්නම් අර <clears throat> වැඩ වෙන ගතියනවා. <clears throat> හොඳට අතපය මහන්සිලා වැඩ කරනවා නම් ඒක නිකන් ශක්තියක් බාටපත් වෙනවා. දාඩිය පිට වෙච්ච තරමට ශක්තියක් බාටපත් වෙනවා. ඉතින් ඒක බුදුරජාණන්සේ මොනවාක්වත් නැතුව කියන්නේ සම්බාහන විද්‍යාව කතා කරන්න යන්නෙත් නෑ. දාඩිය ගැන කතා කරන්නෙත් නෑ. දෙම්බ අපිත් කතා කරන්නෙත් නෑ. හොඳට සක්මන් කරන්නේ. එනිසා ඒ කවදා හරි මන් දකින්නේ යම් කිසි යෝගාවචරයක සක්මණේ වටනකම තේරුම් ගත්තා නම් මනුෂයා දුර ගමනකට යන්න ලෑස්ති. ඔය අනිකුත් ඔය සමාධිය ඇති වෙලා අරක වුණා මේක වුණා කියනවනම් මම දන්නවා දුර යන්නේ නැහැ වැඩිපුර. ඕක නැති වෙච්ච දවසේ එක්ක වහ කනවා. අයියෝ මට මෙච්චර එකක් තිබුණා දැන් නැහැ නේ කියලා ගුරුවරයාටත් බයි. භාවනා ක්‍රමයටත් බයින්. සක්මන් කරන මිනිහෙක් නම් කවදාකවත් දුක් කියලා නොදකින් කියන්න වෙන්නේ නැහැ. ඒ මනුස්සයා දන්නව කොහේ ගියත් බඹරා වැල්ලේ ගැහුවත් කැරකිනවා කියලා. නිසා සක්මනමයි අවධානය කරන්න. දැන් අපි පංච නීවරණ ධර්ම හොය හොයා හිටියොත් එimhe පවකට සාක්ෂි වුණා වෙනවා. ඒ නිසා පංච නීවරණ වලට විකල්පයක් දෙනවා. මධ්‍යස්ථ අරමුණක් දෙනවා හුස්ම. හුස්මෙම එල්ලිලා ඉඳී කියන. හුස්ම එල්ලනකොට දැන් අර පංච නීවරණ ගඟක් ගන්නවා වගේ එනවනේ. එනේන එකෙන් අපිට තේරෙනවා බලහිනකොට කොයි එකද වැඩි කියලා. දෝරේ ගලනවා මේ මට මේ හුස්මේ ඉන්න බැරි ආසාවල් වැඩි නිසාද. නුරුස්නාගති වැඩි නිසාද. නිදිවතර වැඩි නිසාද. සැකේ නිසාද. මේ පශ්චාත්තාප නිසාද කියලා ඒක එන්න හරිනවා හැබැයි ඒකට නෙවෙයි ඒකට නෙවෙයි මේ ප්‍රධාන තැන දෙන්නේ ප්‍රධාන තැන දෙන්නේ මූල කර්මස්ථාන බොහොම මධ්‍යස්ත මැද අරමුණකට හිත දානවා දානකොට මෙයාගේ ස්වරූපේ බලා ගන්න පුළුවන් මොකද පංච නීවරණ කිව්වට හැම කෙනාටම සමාකාරව බලපාන්නේ ඒ වගේම ජීවිතයක් ගත්තාම මධ්‍යම යාමේදී තරුණ වයසේදී කාමච්ඡන්දේ වැඩි වෙනවා මැද වයස වයසට යනකොට පටිගේ වැඩි වෙනවා මුල් ජීව කාලවල නිදිමත ගත අඩුයි පස්ස කාලවල නිදිමත ගත වැඩි වෙනවා. මුල් කාලෙදී අතීත අනාගත අනාගත පටිකංකන චිත වැඩි වයසට යනකොට පශ්චාත්තාපේ වැඩි අතීත හිත බලලා. මේ වගේ නීවරණවල එක ජීවිතයේ හෝ දවස තුල දවසේ තුදේ පාන්දර තියෙන අනාගත පටිකංකන හිත. අද දවස ඇතුළත මම මේ මේ දේ කරනවා. නිදා ගන්නට යනකොට තියෙන පශ්චාත්තාපේ හිත කරපු ඔක්කොම හරි ගියේ නැහැ. ඉතින් මේ වගේ නීවරණ වල මූණත වෙනස් වෙන නිසා අපි කරන්නේ එකම මූල කර්මත්තාන හිටි දාන ගමන් මේ වගේ පද මාරු වෙන හැටි. මේවා ඒවා එක එක එක එක ක්‍රම වලට අපිට පහර දෙන හැටි බලාගෙන ඉන්නවා තරහකින් නෙවෙයි හැබැයි. මේ නීවරණ මේ මූල කර්මත්තාන සාපේක්ෂව මේ එක එක නීවරණ වැඩ කරන හැටි. තායිලන්තේ කරන්නේ බුද්ධෝ කියන එකනේ. බුද් කියනකොට ඇතුළට ගන්නවා හුස්ම දොහෝ කියනකොට පිට කරනවා. සක්මන් කරනකොටත් වම දකුණ කියන තු බුද්ධෝ බුද්ධෝ කියලා ඒකෙදි ඇත්තටම මේ අර වශී කිරීමක් වගේ කරන්නේ බුදුරජාණන්සේගේ ගුණයක් නෙමෙයි අරන කතා කරන්නේ. ඒ නිසා හැම හැම හුස්මක්ම බුද්ධෝ බුද්ධෝ කියලා. ඒකෙදි මම දැක්කා hina යනවා කියනකොට මේ සූෆි ආගම කියන එක අහලා තියෙනවා මුස්ලිම් කට්ටියගේ භාවනා ක්‍රමය. සූෆිසම වල වාඩි වෙලා අල්ලාහ් අල්ලාහ් අල්ලාහ් කියලා හුස්මත් එක්කම ඒ වචනේ කියන තමයි කියලා දීලා තියෙන්නේ. ඒකෙන් ගිහිලත් උපචාර සමාධියට නිකන් පොතේම ලියලා තියෙනවා. අභිනායකතුමාගේ ಗುಣ 99ක් වචන තියෙනවා. බුදුහාමරගේ 9යි තියෙන්නේ. 99න් කොයි වචනේ හරි අරගෙන ඒකම නැවත නැත ඒක පොඩි මේ ඔළුව නැමිල්ලකුත් කරනවා. කරන කරන කියාට පස්සේ සමාධියක්. එතකොට වෙන්නේ අර අර ආගම් ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක සම්බන්ධ කරනවා හිතෙන් නිකන් වචනයක් දාලා සම්බන්ධ කරනවා මේකෙදී ඔය විපස්සනාවට යනකොට සංකල්ප දාන්න එපයි කියන ඔළුවට හුස්ම ගන්නවා හුස්ම මනෙහි කරන්න ඇතුල් වෙනවා පිට වෙනවා ආස්වාද ප්‍රසආස ඒ සමාල් සද්ධා පරිසක කෙනෙකුට බුද්ධෝ කියන එක දාගන්න පුළුවන් අරහන් ගුණේ දාගන්න පුළුවන් හැබැයි පරෝජනේ සලකලා ඒක අනික් කෙනෙකුට හරියන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා වෙන වෙලාවකට හරියන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා ප්‍රශ්නයක් නැහැ. වෙනසක් උත්සාහ කළ බලතැයි. ඒතකොට තමයි බලතැයි වෙනසක් නම් කොයි වෙලාවෙත් වෙනවා. අපිට ඕන කරන වෙනස හොඳ පැත්තට වෙනවද කියලා බලන්නේ. වෙනස කියන එක මුල් ලෝකේ ස්වභාවය අනිත්‍යයි. අපිට ඕන කරන්නේ මේ වෙනස හොඳ පැත්තට නේද? ඒ නිසා මේක කරලා බැලුවට දෝෂයක් නැහැ. කෙටි කාලින. නෑ එතන ඒ කියන්නේ ඔය බුද්ධ ආදී අටතන්හි ඇති සැකය කියලා නේ කියන්නේ. ත්‍රිවිධ රත්නය කෙරේ අතීතය කෙරේ අනාගතය කෙරේ මේ ඒ වගේ දේවල් පිළිබඳ තියෙන සැකය මොකක්ද අනිසකේ කියන නිදස් නෑ කෙනෙක් කෙරේ සැක කරත් ඒ මිනිස්යාගේ කොහොමද නිදර්ශනයක් ගත්තොත් කියත හැකි අර අටට වැටෙනව කොහෙන් කියත් මොකක් හරි එකට අර කියන අටට එකට වැටෙනවා ඇත්තටම මේ තේරවාදී අපේ අටුවාචාරින් වහන්සේලාන් ওই අට තමයි වෙන් කරලා තියෙන්නේ බුද්ධ ධම්ම සංඝ අතීතනාගත පච්චුප්පන්න තව මට මතක නැහැ දෙකක් තියෙනවා ඒ අටතැන්නී සැකය ඉතින් කියනවා මේ මේ හුඟක් මානසික රෝග වලට ප්‍රධානම හේතුවක තමයි සද්ධාව තියෙන කෙනාට මානසික රෝග එන්නේ නැහැ. එන්න දෙයක් නැහැ. ඒ මනුස්සයා කොයි දෙයක් දරනවා. ඔය සැකයයි එතනින් ගියාම ਵਿਚාරයයි ධම්ම විචේ සම්බොජ්ජංගයයි द्वේෂයයි ඔක්කොම එකම පවුලේ නිය මේ නියුන්නවා. මේ පැත්තට ගියොත් හොඳයි. ඒ වගේම තමයි අනිත් පැත්තට ගියොත් එයාම වනසනවා. ඒ නිසා ඔය දියුණු සමාජවල හරීම තීක්ෂණයි ඥානෙ හැබැයි පිටපොට ගිය ගමන් Tamanටම හානි කරගන්නව අනුන්ට හානි කරගන්න. ඒ ජීවිතවල මේ සැකය කියන එක ඒ ආගම් වල තියෙන්නේ ගිල්ට් එකක් විදියට. ancestor guilt කියලා කියනවා පණ ගන්න කාලේ ඉඳලම කියනවා මේ ජීවිතේ නම් කොහොමද නිවන් ලබන්න බෑ. මොකද අපි ළඟ තියෙනවා ඒ ආදිවාසීන් විසින් කරන ලද වැරද්දකට දඬුවම් ගෙවන්න වෙලා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ තනිකරම සුද්ධාත්මය ගැන හිතන්නේ ඒක කොහොමඩක් සැක කරන එක දෙයයන් ආංශයට විතරයි කියලා. නමුත් ආසියා කරේ ගිල් කියන වචෙන් සිංහල වචනිකුත් නැහැ. ඒක අපේ අපේ භාෂාවේ නැහැ. ඒක මොකද හේතුව අපේ බුදුරජාණන් වහන්සේ අපිට manussත්වයේ උසස් කළ සැලකුවා මිසක manussත්වයේ තුච්ච කළ කතා කළා නෑ. අපිට සැකයක් උපදවන්න දීලා නෑ. බුදුහාමුදුර කියනවා බුද්ධෝත්පාද කාලෙක ඉපදුනා කියලා දුර්ලභ වස්තුවක් ලැබුණා කියලා සතුටු වෙන්නේ. manussාත්ම භාවයක් ලැබුණා කියලා සතුටු වෙන්නේ. ඇහ කන දිව නාසය පිළිවට අංග පුලාව සහිත තියෙනවා කියලා සතුටු වෙන්නේ. කල්යාණ මිත්‍රෝ ලැබුණා, බණ ඇහුණා, පැවිද්දක් තියෙනවා කියලා මේව නිතරම කල්පනා කරලා මේ හිත සතුටෙන් පවත්තන්න කියලා. දුක පිළිබඳ තමයි දුක්ඛ සත්‍ය තමයි කතා කරන්නේ. ඔය ගමන hina වෙවි යන්නේ කියලා කියලා තියෙනවා. අනික හැම ආගමක මේක දගවෙ කෙනෙක් මට කියනවා ඕනේ අනික් මේ ආගමික මධ්‍යස්ථානට යන්න යක්කුයි ප්‍රේතයෝයි අනාගත මිනිස්සුයි වැටිච්ච මිනිස්සුයි බලි බිලි තමයි හැමතැනම තියෙන්නේ. පන්සලක විතරයි බුදුහාමුදුරුවෝ hina වෙලා ඉස්සරහින් ඉන්නේ. හානි ඕන තැන කියන්නේ මිනිඔලු කටුයි හෙන්දුයි ඔය අනම්මනන්නේ දේවා උදානම්මනන් කියලා තියෙන්නේ. කපපන් කොටපන් මරපන් විනාශ කරපන්නේ යක්කුයි නයි තේරෙමනේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ බාගෙට එන ආයලා ඉන්නවනේ පොඩ්ඩක් ඇතුළට ඉන්නේ. අනික හැම තැනකම තියෙන ඔය කොච්චර ප්‍රේමය ගැන කතා කරත් ද්වේෂය තමයි ඉස්සරහට. සංඥා වශයෙන් හෝ බුද්ධ ප්‍රතිමාවක් වශයෙන් හෝ තියෙන්නේ විකෘති. මේකෙදි විතරයි කතා කරලා තියෙන්නේ මේ දැනටමත් ඉන්නේ බොහෝම වටන තැනක කියලා. දැනටමත් අපි දුර්ලභ වස්තු ලබලා තිනකොට තවටවත් දිනු කරන එක විතරයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. අත්තිකිලමතාන යෝගයකට ඉඳ තියලා නැහැ. හොඳයි අපි එහෙමනම් අද දවසේ කටයුතු මාව සටහන් කරමින් උත්තාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමේ සියලු දෙනා කෙරෙහි මුදිතාමේ යුක්තව පිම්පැමිණීමේ දවසේ කටයුතු නිම කරා